සෝපත්තිතා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බම් උපතං වරතේ පතං සබ්බ මජ්ජං කමතේ කමිතබ්බං කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ඉන්නාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පස්වෙනි වතාවට ධර්ම දේශනාවක් සඳහා රැස්වෙච්ච අවස්ථාවක් සිළුන් දිනාම tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ චන්දරාගං පටිච්ච අජ්ජෝසනಂತಿ ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේති තබ්බං කීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච වටිනා සූත්‍රයක් වෙන මහා නිදාන සූත්‍රයේ කොටසක් උද්ෘතයක් අපි ඊයේ ඒ අජෝසනේ නැත්තම් ගෙවැදීම එහෙම නැත්තම් දැඩිසේ තමාගේ අය කියා ගන්න ගැතිය ඉඳලා පරිග්‍රහයට අල්ලබදා ගැනීමට යෑම කියන පුංචි නමුත් භාවනාවේදී එහෙම නැත්නම් කෙලෙස් ඇතිවීමෙදිත් සම්බන්ධ වෙන මේ අන්තර් සම්බන්ධතාවය පිළිබඳ ටිකක් සාකච්ඡා කරා. ඉතින් අපිට ඒ අනුව මේ අජෝසනේට එහෙම නැත්නම් දැඩිසේ මම කියා ගන්න මේ අදහසට හේතු වෙන ආසන්න කාරණාව සර්වචනanse මේ සූත්‍ර පාළි පාඨ පාඨ පාඨේ මාර්ගයෙන් ඉදිරිපත් කරනවා චන්දරාගේ විදියට චන්දරාගම් පටිච්ච අජෝසනං යම් කිසි කෙනෙකුට චන්ද්‍රාගය කියන මේ ක්ලේශය එහෙම නැත්නම් මේ ගතිය තියෙනවනම් ඒක නගේ ස්වરૂපේ තමයි සිද්ධියක් වෙච්චාම පැත්තක් ගන්න. පැත්තක් අරගෙන ඒ පැත්ත වෙනුවෙන් දැඩිසේ ගහපා දෙන්න ඒ වගේ මේ පැත්ත මයි හරි අනිත් පැත්ත වැරදි කියලා ඒක පරිග්‍රහ කරගන්න. ඒ නිසා අනිත් පැත්ත දිනුවොත් Tamante මේ පිළිබඳව කිසිම සතුටක් වෙන්න බැරි බවත් ධර්මයෙන් හෝ අධර්මයෙන් හෝ Tamange පැත්තම දිනව ගන්න ඒ කටයුතු කරන හැටි මසුරුකම් ආරක්ෂාව ආදී දිගට යන කෙලෙස් රාශියක් පහළ වෙනවා. ඉතින් ඒ සිද්ධිය වෙනකොට ඇත්තටම කියනවා නම් ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච පුද්ගලයාට පාලනයක් නැතුව ගිහිල්ලා. එයා දන්නෙත් නෑ මේ මොකද වුනේ කියන්නේ. නමුත් Taman අහිංසකව පැත්තක් ගත්ත බව දන්නවා. ඇත්තටම මේ පැත්තක් ගත්තෙත් කරුණු කාරණා සලකා බලලාද කියන එකවත් දන්නේ නැහැ. නමුත් පුරුද්දට ඒ ඇබ්බැහියට මේ පැත්ත ගන්න. අරගත්තට පස්සේ ඒකේ නා ඒක සඳහා අන්තිමට වෙන කෙනෙක් මරන්න හෝ Taman සියදී නසා ගන්න මට්ටමට තරමට යහරා විශාල කෙලෙස් කන්දක් ඇති වෙනවා. ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ අජෝසනේ එහෙම නැත්නම් අබිනිවේෂේ එහෙම නැත්නම් නතිය කියන යමක් ඒ දැඩි ලෙස අල්ලා ගන්න මට්ටමටපත් වෙනකොට පත් වුණාට පස්සේ බේර ගන්න බැරි තරම් ඒක Java කැවිලා තියෙනවා. නමුත් මේකෙදී සර්වචනසේ සඳහන් කරන එක අ හේතුකව අදිච්ච සමප්පන්නව සිදු වෙන එකක් නෙවෙයි මේ ඡන්ද රාගය කියන ක්ලේශය නිසායි නැත්නම් මේ මානසික තත්ත්වේ නිසායි මේ කෙනෙක් මේ වගේ අජෝසනයකට නැත්නම් දැඩිසේ මම කියා ගන්න ගතියටපත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනෙකුට තේරුම් ගන්න වෙනවා මෙවුවා දැකගෙන දැනගෙන විනිවිද දැනගෙනම විසඳිය යුතු ප්‍රශ්න මිස මට එහෙම පැත්තක් පක්ෂග්‍රාහීත්වයක් පැත්තක් ගැනීමක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට ඒක හරියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා වෙන පිනක් කෙරුවට හරියන්නේ නැහැ. සමධි භාවනා සීල ශික්ෂා දාන කටයුතු කොච්චර කරත් ඒ පැත්තක් ගැනීම බහුල වෙන්න ඉඩ තියෙනවා මිසක් නැති වෙන්න අවස්ථාවක් නැහැ. ඒ සඳහා ඒකට ආසන කාරණා වෙන මේ පදත්තාණිය වෙන මේ ඡන්ද රාගය පිළිබඳව චින්තාමේ වශයෙන් හරි දැනගෙන තියෙනවා නම් අන්වේ ඥානෙට තර්කෙට ගලපලා එයාට මං මම මේ වගේ දෙයක් ආපු ගමන් ඇයි මේ ඉක්මනට මේ තරම් ඉක්මනට මේ පැත්තක් ගැනීම කරන්නේ පක්ෂග්‍රාහී වෙන්නේ කියලා තමා ගැනම ස්වයං විවේචනයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මොකද අපි යම් කිසි හේතුවකින් මේ චන්ද්‍රාගයේ සහිත මනසක් ඇති කෙනෙක් වගේ පැත්තක් කරගත්තට පස්සේ කෙනෙක් කිව්වොත් දැන් ඔයාගේ ඇහක් වැහිලා තියෙන දෙපැත්ත වෙන්නේ මේ පක්ෂග්‍රාහී වෙලා ඉන්නේ කියලා ඒක එකනට හිත රිදෙන වැඩක් වෙනවා. එයාගේ චරිතයට කරන ඇඟිලි ගැහිමක් වෙනවා. ඒ නිසා පිට කෙනෙක් පෙන්නුවොත් ඒක බොහෝ විට එවැනි කලබලකාරී අවස්ථාවක අර ඇවිලෙන ගින්නට පිටුරු දැමීමක් වෙනවා. නමුත් මේ වැඩේ යන ක්‍රමේ හැටියට ඒ කෙනා කලින් වඩලද සතියත් ඒ වගේ මේ තණ්හාවේ තව හොඳ මුල් බහගත් අවස්ථාවක් තමයි මේ චන්ද්‍රාගය කියන්නේ. ඒක නිසා මේ චන්ද්‍රාගයේ තියෙන තාක්කල් මට මේ පැත්තක් ගැනීම නතර කරන්න බෑ. පැත්තක් ගන්න ගන්නා තාක්කල් දෙපැත්ත සමසේ සලකා බලලා මධ්‍යස්ථ විනිශ්චයක් දෙන විනිශ්චයකාරයෙක් වෙන්න බෑ. අපි කොහොමඩක්වත් නඩුව පටන් ගන්න ඉස්සෙල්ලම පැත්තක් අරන් ඉවරයි. එතකොට සාධාරණයක් විශ්ේ වෙන්නේ නැහැ. එහෙම තමයි අද ලෝකේ දුවන්නේ. ඉතින් අපි ඒක මේ ඉගෙන ගන්න හදාන්නේ ඒ ලෝකේ දුවන පද්ධතියට විරුද්ධව උද්ඝෝෂණ කරන්න නෙවෙයි. Taman තමන්ගේ චිත්තසංතානයේ ඒ වගේ දෙයකින් බේර ගැනීම සඳහා අඩු ගානේ ප්‍රත්‍යක්ෂ වශයෙන් නැත්තම් අසුවිරු ඥානයක් වශයෙන් හෝ චින්තාමය ඥානයක් වශයෙන් හෝ යම් ප්‍රමාණයකට Taman තුල එදිනදා ජීවිතේ නිතර සිදුවෙන මේ පැත්තක් ගැනීම વિશે මේ චන්ද රාගය බලපාන හැටි විස්තර කරන්නයි. ඉතින් අපිට මෙතනදී මේ චන්ද රාගය කියන කාරණාව ටිකක් තාක්ෂණික වචනයක් නේ අපි නිතර පාවිච්චි කරන කන් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි දැන් මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩයේ පටන් අරගන්නේ තණ්හාවෙන්. මේ තණ්හාවේ පියවර කීපයක් දියුණු වෙලා ඝන බහල වෙච්ච අවස්ථාවක් තමයි චන්ද්‍රාගය කියන්නේ. නමුත් සාමාන්‍ය behaviorයේදී තණ්හාව සහ රාගය කියන දෙක සමාන වචන විදිහට පෙන්වනවා. ඡන්දේ කියන එකත් සමාන වචනේ පෙන්වපුවාම මෙවැනි පෙළ ගැස්මකදී තණ්හාව නිසා තණ්හාව ඝන බහල වීමෙන් පහළ වෙන දෙයක් තමයි ඡන්ද රාගය කියන්නේ. නමුත් යම් පුතක තව තැනක කාමී තණ්හාව කාමය ආසාව ලෝභකම ඔක්කොම සම වචන විදිහට පෙන්වනවා. එතකොට මේ වචන වල තියෙන ආවස්තික වටිනාකම අනුවත් සමහරවල්ලාට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ අපි මේ තණ්හාවක් අර වගේ බරපතල කෙලෙසයකට යන පතක් මාර්ගයක් අපි මේ විග්‍රහ කරන්න යන්නේ චන්හාව අවස්ථා පහකින් විතර හොඳටම දැඩි වුණාට පස්සේ තමයි චන්දරාගය කියන්නේ තණ්හාව කියලා කියන්නේ පොදුවේ දේවල් වලට තිය ආසාව. චන්දරාගය කියලා කියන්නේ විශේෂ මතියකට එහෙම නැත්නම් විශේෂ අදහසකට සංකල්පයකට බැඳිලා ඉන්නවා ඒ කෙනා ඒ හරහා ඒ පුද්ගලයාට ඒ ඒ ඒකට සුසු වාතාවරණය ආපු ගමන් අනිවාර්යයෙන්ම මේ මිච්ඡා සංකල්පයට ඇදලා යනවා ඒක යා තණ්හා කරලත් නෙවෙයි කරන්නේ හැබැයි ඒක කරන්නේ අන්න එවැනි තත්වයක් තියෙද්දි ඇත්තටම චන්ද්‍රාගය කියන එක තේරුම් ගන්න පුළුවන් මානසික විකෘතියක් විදියට. මෙහෙම නැත්නම් අපි ගැටුවොත් මේ යම් කිසි කෙනෙකුට ඒ වගේ ඒ අර ඇමරිකාවේ ඉඳලා තියෙන ජනාධිපති කෙනෙක් මං හරි හොඳ මේ මහත්ම ගතියට කෙනෙක්. නමුත් එයා පත්‍රයක් අරගෙන හැන්දෑ පැවිදිනකොට ලයිට් කනුවට ගහ ගහ යනවලු. හැම ලයිට් කනුවක දකුණට එකට ගහනවලු. ඉතින් ආයේ එයා දන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා. තව එක්කෙනෙක් හිතලා තියෙනවා මේ මනුස්සයාට ආසයිලු වීදියට බහැලා මේ බඩු මිලදී ගන්න. වැදගත් කෙනා. නමුත් බඩු මිලද ගන්නකොට හැමදාම මොනවාරි හොරකම් කරනවා. අනිවාර්යයෙන්ම යාර සල්ලි තියෙන බඩු දීලා ගන්න. නමුත් යාගේ තියෙන විනෝදාංශය තමයි බඩු මිල දිගන. ඉතින් ඒක යාගේ නිලයටවත් තත්ත්වයට ගැලපෙන්නේ නැති නිසා යා වෙනම සෙක්‍රටරි කෙනෙක් තියාගෙන ඉන්නවා ලේකම් කෙනෙක් ආපහු ආවට පස්සේ අර බඩු ආපහු ගිල්ල තියනවා. ඒ තරමටම දන්නවා මේ පුරුද්ද නතර කරන්න බෑ. උන්වම හැබැයි රාශියක් අපි ළඟ තියෙනවා. ඒව පිළිබඳව මනෝ විග්‍රහයක් කළොත් මානසික தත්ත. එයාගේ පේන දෙයක් නෙමෙයි. නමුත් ඒක වළක්වන්න බෑ. නමුත් කුසලයක් දිනු වෙගෙන යනකොට හරි අකුසලයක් දිනු වෙගෙන යනකොට හරි සාමාන්‍ය දෙයක් හොඳට ඝන බහල වෙනකොට තමයි ඔය කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ කියන தත්තරපත් වෙන්නේ. ඒක නිසා මට හිතුණා අපි දන්න හොඳ පැත්ත හරහා මේ කුසල ඡන්දය හරහා මේ වචනේ තේරුම් ගන්න පොඩි අපි උත්සාහයක් කළොත් අපි දන්නවා මේ ඕනම කෙනෙක් බෞද්ධෙක් විතරක් නෙවෙයි ඕනම කෙනෙක් ආගමකට ධර්මයට පෙළඹෙන්නේ ශ්‍රද්ධාව නිසා. ඒ ශ්‍රද්ධාව සද්දා ජාතෝ උපසංගමති මොනම දෙයකට හරි පෙළඹෙන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. නමුත් මේ ශ්‍රද්ධාවේ ඉඳලා අපි ගත්තොත් දැන් බුද්ධ ආගම නැත්නම් ථේරවාදේ වගේ දෙයකට තියෙන සද්ධාවේ ඉඳලා ඒක නා භාවනා කරන්නට කුසල ඡන්දයක් පහළ වෙන්න කොච්චර පියවරවල් තියෙනවද මොකද සද්ධාව තියෙන හැම කෙනාම භාවනා කරන්නේ භාවනා කරනකොට ඒ සද්ධාව දියුණු වෙලා ඇවිල්ලා කුසල ඡන්දයක් පාඩපත් වෙච්ච කෙනාට විතරයි මේ මං ඉගෙනගත්ත දේ කර බලන්න ඕනෑ කියන කරබැලීමේ ආතාව පහළ වෙනවා. මේ ශ්‍රද්ධාවක ඉඳලා කුසච්ඡන්දේ පහළ දිගට ඒ ඒ චෛතසිකයේ මේදලා යන්න අවශ්‍ය කරන පසුබිම දිහා බලනකොට මේ වගේ භාවනා කරන තැනට එන්න ලැබුණත් ඇති කියලා කියනවා. පියවර කීයක ප්‍රතිඵලයකින්ද අපිට මේ වගේ භාවනා කරන පිරිසක් දැකගෙන භාවනා කරන වැඩ පිළිවෙලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව මතක් කිරීම කෙනෙකුට ධෛර්ය උපදවන සුළු. මේ සම්බන්ධයෙන් මේ චංකි සූත්‍රයේ එහෙම නැත්නම් මජ්ක්‍ධිම නිකායේ අනුපස්සනී සූත්‍රය මම හිතනවා. ඒ සූත්‍රයේදී බුදුචානන්සේ පෙන්ලා දෙනවා සාමාන්‍ය ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් ඒ ඒ ආගමේ ඒ ධර්මයේ තියෙන භාවනාවකට පෙළඹිලා භාවනා කර අත්දා බලන්න යන්න පියවර කීයක් පහු වෙනවද කියලා. ඒක කියනවා සද්ධා ජාතෝ උපසංගමති. සද්ධාව ඇති කෙනා දේවල් හොයනවා. සද්ධාව නිසා මේ මිනිස්යාට ඒ කටබඩ පුරෝණ එක විතරක් නෙමෙයි එලොක් මෙලොක් දෙකම තියෙනවා. ඒ නිසා පරිලෝක පිළිබඳව මොනවද කරන්න ඕන. එහෙම නැත්නම් ගෙවල් විතරක් හදලා මැදි ගමේ පන්සලක් තියෙනවා. පන්සල ගැන බලන්න ඕනේ. එහෙම නැත්නම් ආධ්‍යාත්මයක් ගැන හොයන්න ඕනේ කියලා ඒ අර සාමාන්‍ය ඉදurang පිනවීමට එහා ගිය මොකද්ද ආධ්‍යාත්මික මොකද්ද ධාර්මික මෙහෙවීමක් එනවා. ඒ නිසා යා වෙත එළඹෙනවා. විවේක තියෙන වෙලාවක වෙත එළඹීම කරනවා සද්ධා ජාතෝ උපසංගමති උපසංකමණය කරනවා. උපසංකමන්තෝ පෛරුපාහිත යාට විවිධ කට්ටිය හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ Taman අර මොකද්ද Taman ගරුචාචකම කරා ඒ යම් කොටසක් යම් කෙනෙක් යම් ස්ථානයක් පෛරුපාසනයට වැටෙනවා නිතර නිතර යන්න එන්න පටන් ගන්නවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාති. එයා යනකොට එනකොට වැඩියෙන් ඇසු කරන එකට ටික කාලයක් ගිහිල්ලා කණ යොමු කරලා බලනවා මේ තැන මම මේ විශේෂ කළගත තැන මිනිස්සයෝ කියන දේ කරන කරන දේ කියන જાතියක්. එහෙම නැත්නම් මම යන මම යන මේ පන්සලේ කෙරෙන වැඩ සහ කරන කතා දෙක අතර සමතුලිතතාවයක් තියෙනවා කියලා. ඒ කන කන යොමු කරලා බලනවා සෝතං හොදයි. ඔහිත සෝතෝ ධම්මං සුනාති. මෙයාට අහුනේ හොඳ තැනක් නම් යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී තැනක් නම් අපිට පේන්න පටන් ගන්නවා මේ මේ මේ තැන කරන දේ කියනවා කියන දේ කරනවා කියලා ඒ දේවල් මරණය මැත්තේ කරන දේවල් නෙමෙයි මේ ජීවිතේම කරන්න ඕන දේවල් කියලා උනන්දු කරන සුළු ගතියක් ඒ කණ යොමු කිරීම සඳහා කරහ දකින්න හම් වෙනවා. ධර්මයක් අහන්න ලැබෙනවා. ඊට පස්සේ ඒ ධර්මය අහුවත් මුنين අපෝ කලයකට වතුරක් කරන්න වාගේ දරා ගන්න බැරි නම් ඒ ධර්මයේ වටිනාකම අනෙකුත් සම්පප්පලාපත් එක්ක වෙන් කළ හඳුනා ගන්න බැරි නම් ඒ ඒ මනස ඒක දරා හිටින්නේ නැහැ. නමුත් එයාට විශේෂ යදවුමක් මෙහෙයුමක් අවශ්‍යයි. ඒ හැර ධර්ම කාරණා හිතේ දරා හිටින්න. අපි ඒ කාරණා 100ක් ඇහුවොත් පැය 24ක් යනකොට ඒකේ 20ට බහිනවයි කියලා සාමාන්‍යයෙන් ඒ මනස ගැන කතා කරන කට්ටිය කියනවා. ඊට පස්සේ සුභානයක් යනකොට ඒනොත් දෑහෙන ගාණක් අඩු වෙනවා. මොකද හැම වෙලාවම අලුත් අලුත් දේවල් ලැබෙන නිසා අපිට හිතේ තියා ඇහිච්ච දේවල් හිතේ දරා ගන්න නම් ඒකට සුවිශේෂ ආසන පැනවීමක් කරන්න ඕනේ. සැලකීමක් ඕනේ. ඒ වගේ ධර්මයක් අහලා ඒ ධර්මයේ හිතේ හිටිනවයි කියන එක සුනාත ධාරේත චරාත කියලා බුදුජානනාංශේ සඳහන් කරනවානේ කාරණාවක් ආපු ගමන් බුදුජානනාංශේ සංඝයාට මතු කරනවා මාතුකාව. මතුකල සංඝයා වහන්සේගෙන් අහනවා මහන්නේ බල මොකද මේකනේ හිතන්නේ කියලා. ඒතකොට සර්වචනයි සංඝයා වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ධර්මයට ඔබ වහන්සේ ධර්ම ස්වාමී ඔබ වහන්සේ කියන දේ දරාගෙනයි අපි ජීවත් වෙන නිසා අපිට අනුකම්පා වෙන්න ඕනේ. අවසර ලැබෙන්න ඕනේ ඒ කාරණාව කියලා දෙන්නකොට. කියලා දෙන්නේ. ඒතකොට සර්වචනයි කියනවා සාදුකම් සුරාත මානසිකරෝත භාසිස්සාමි. එහෙනම් හොඳට සීකරපල්ලා හොඳට හිතේ තියාගන්න ඕන මම බන් ටිකක් කියන්න හදන්නේ කියලා ඒ සංඝයාට ගෞරවය ඇති කළා තමයි සංබුද්ධ ජානසේ ධර්මයේ දේශනා කරන. එතෙන්ද කියනවා සාදුකම් සුණාත හොඳට කියන දේ අහපල්ලා. අහනවා කියලා කියන්නේ ස්පී ඉස්පිල්ලපා පිල්ලක් වරද්දක් නැතුව නිත යොමාගෙන හිත යොමාගෙන කන නමාගෙන අහන්නේ කියලා. එහෙනම් ඇහුවට මොකද දරන්නේ නැත්තම් ඒකෙන් ප්‍රයෝජන අඩුයි. ඒ නිසා සුණාත ධාරේත අන්නේ ධාරණ ශක්තිය ආවන ඒ ටික යා gedara ගෙනියනවා. අතන තියලා යන්නේ ඊට පස්සේ මේ අලුතෙන් Tamange මනසට ඇතිවෙච්ච මේ අලුත් සංකල්ප එයා මේ සලකා බලන්න පටන් ගන්නවා. සෝතං හෝතයි තෝහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරති දතානං ධම්මානං අත්තං ඕපරික්කතිය බලනවා මේ කියන දේවල් එදිනදා ජීවිතේ කරන්න පුළුවන් දේවල්. ඔය කියන විදිහට ඕකේ ප්‍රතිඵල තියෙනවා. එහෙමනම් ඇයි මේ මිනිස්සු මේක කරන්නේ නැත්තේ? ආදි වශයෙන් Taman ඇතුලේ සලකා බැලීමක් කෙරුවට පස්සේ ඒ විදිහට අර්ථය උපපරීක්ෂා කෙරුවට පස්සේ අත්ෝ උපපරික්කතෝ සති ඡන්தோ ජායති. ඒ දක්වා හැම පියවරකදීම හැකි සංඥාව, සාර්ථකත්වය මේකේ ආනිසංස වැටෙච්ච කෙනෙකුට තමයි එහෙනම් මම මේක කරලා බලන්න ඕනෑ කියලා ඇති වෙන දෙයට කියනවා කුසල ඡන්දය කියලා. ඒතර ශ්‍රද්ධාවක ඉඳලා කුසල ඡන්දය දක්වා කෙනෙක්ගේ හිත දිශාගත වෙන්න පුදුමාකාර පියවර රාශියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් කියනවා යකඩ කෑල්ලක තියෙන යකඩ අංශු අසංවිධිතයි. ඒ නිසා ඒකට කාන්දා ශක්තිය නැහැ. නමුත් කාන්දමක් කරන යම් ආකාරයට ක්‍රමිකව යකඩ ගාලේ ඇතුළුවොත් අර යකඩ තියෙන අංශු දිශාගත වෙනවා. දිශාගත වුණාට පස්සේ ඒක කාන්දා ශක්තියක් එනවා. ඊට පස්සේ ඒක උතුරු දිශාවට හැරෙන්න පටන් අර ගන්නවා. නමුත් බරේ වෙනසක්වත් ලෝහයේ වෙනසක්වත් මොකක්වත් වෙන්නේ නැහැ. පෙනුමේ මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් අර යකඩය කාන්දම ඇසුරු කිරීම නිසා කාන්දා ශක්තිය කොටසක් ජකඩට ඇතුල් වෙන ASCII අසංවිධිතව තිබිච්ච ඒ අංශු එක දිශාගත වෙච්ච ගමන් යකඩේට මෙතෙක් කල නොතිබිච්ච අමතර අයස්කාන්ත කියලා කියන අයස් කියලා කියන යකට අයස්කාන්ත කියලා කියන කාන්දමට යකඩයක් ඇද ගන්න පුළුවන් ශක්තියක් එනවා. ආන්නේ වගේ තමයි සද්ධාව අසංවිධිතයි. ඕන දෙයකට ඕන පැත්තකට දුවන්න පුළුවන්. නමුත් කුසල ඡන්දයක් පාඩපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා තෝරගන්නවා මම මෙන්න මේ ටිකයි පරීක්ෂා කරන්නේ. ඒක දිගේ යන්න යාට දිශාගත වීමක් වෙනවා. ඒක භෞතික විද්‍යාවේ වේගය සහ ප්‍රවේගය කියලා භෞතික විද්‍යාව හදානකොට අනිවාර්යයෙන්ම මුලින් කියලා දෙනවා. වේගය කියලා කියන්නේ කඩියා වගේ එහාට මෙහාට දුවන අසංවිධිතයි. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගතයි. ඊට පස්සේ යා හරෝප දිහාට යනවා. අර එහෙම දුවන්නේ. අන්න වගේ වේගයක් තියෙන කෙනා Tamanට හානි කර ගන්න පුළුවන් ප්‍රවේගය තියෙන කෙනා ප්‍රගතියක් ලබන. ඒ වගේ තමයි ශ්‍රද්ධාවක් තියෙන කෙනා අරය කින්දෙත් අහනවා මෙයා කින්දෙත් අහනවා කිසියම් දෙයක් තීනු කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා කොයි එකටද ක්‍රියාත්මක කරන්නේ කොයි එකටද ප්‍රමුඛතාවය දෙන්නේ කියන එක ශ්‍රද්ධාව තියෙන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අර විදිහට සද්දා ජාතෝ උපසංගමති උපසංගමන්තෝ පෛරුපාති පෛරුපාසන්තෝ සෝතං ඕදාති කොහිතසෝතෝ ධම්මං සුනාති හුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපරික්කති කියන මේ පියවර ටික ගියා නම් එයා ඊට පස්සේ ඒ ධර්මයේ ලැබිච්ච තැනට ගෞරවයක් ඇති කරගෙන අපිට කියන කුසල ඡන්දයක් ඇති කරගෙන යොදවන ඒකම ඊට පස්සේ යෙදෙනවා ඉතින් ඊට පස්සේ එයා දන්නවා මම මේකට යෙදෙන්නේ ඇයි කියලා අර පියවර කීපයකින් ඒක සම්බන්ධ වෙච්ච නිසා අන්න ඒ වගේම තමයි සාමාන්‍ය අපේ ජීවිතයේ තියෙන දේවල් වල තියෙන තණ්හාව චන්දරාගයක් වඩපත් වෙන්නේ පියවර කීපකින් පන්නරේ හිටලා. ඒ පන්නරේ හිටියට පස්සේ එතන එතන මෙහෙවන්න ඕනේ. ඒ පන්නරේ හිටපු දිහාවට මේක ඇදලා යනවා. ඉතින් ඒ ටික තමයි මේ අපි ඉදිරියට තියෙන දවස් කීපේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ਸਰවඥාන්සේ සඳහන් කරනවා වින්දනයක් ඇති වෙන සෑම වෙලාවකම ඒ පුද්ගලයා ඒ වින්දනයේ තියෙන සුභ අසුභතාවයේ අනුව තෘෂ්ණාව පහළ කරගන්නවා. ඒ තෘෂ්ණාව පහළ වීමට ආසන්න කාරණාව වේදනා වේදනා පච්චා තණ්හා කියලා අපි ඒක ද්වාදසාකාර පටිච්චසමුප්පාදේ දේශ මේ විතර කරනවා. මෙන්න මේ තණ්හාව ඇති වුණ පළියට චන්දරාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇතිවිච තණ්හාව අනුව එයා ඒ තණ්හාව තනවා වඩා ගැනීම සඳහා ඒ කෙනාට පුළුවන් කාර්කමේ හැටියට පරිේශණයක යෙදෙනවා. ඒක නිසා පරිේශණයට යොදන්නේ තණ්හාට දෙන ඔක්කොම නෙවෙයි. Tamanට අඩුම කඩුම ළඟ තියෙන දේවල් වල හැටියට පුළු පුළුවන් හැටියට තණ්හාව අනුව පරිේශණයකට පෙළඹෙනවා. ඒ පරිේශණය අනුව සාර්ථක වුණොත් Tamanට ආස්වාද පැත්ත, ලාභ පැත්ත වැඩි ඒ ලාභ වැඩි වෙනවත් එක්කම ඒ ලාභය බෙදා හැරීම සම්බන්ධයෙන් හෝ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ගොඩාක් විනිශ්චය අවශ්‍ය වෙනවා. මේ සාර්ථක වෙන්න වෙන්න. ඒ නිසා ලාභේ නිසා විනිශ්චය විනිශ්චය කරන්න වෙනවා. මෙන්න මේ විදිහට විනිශ්චයකට පස්සේ තමයි චන්ද්‍රාගය පහළ වෙන්නේ. ඒ නිසා චන්ද්‍රාගය කියලා කියන්නේ තණ්හා වගේ ආවට ගියාට තියෙන ගන්න නෙවෙයි තමන් විශ්ම ඊට කලින් මේවා හිතලා බලලා අල්ලගෙන දිශාගත වෙච්ච තණ්හාවක්. ඒ නිසා චන්ද රාගයේ තණ්හාවට වැඩිය බරපතලයි පන්නරේ පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වැනි දෙයක් තමන්ගේ సంతానගත වුණාට පස්සේ ඒ පුද්ගලයා ඊට කිට්ටු දේවල් වලට වෙනකොට ඒ පැත්තට ඇදිලා යනවා, ගෙවතිනවා, අල්ලබදා ගන්නවා, නැමෙනවා කියන එක ඒ පුද්ගලයාට වළක්වන්න බෑ. තමහට මේ චන්ද රාගය තමහට අපි පෙර ආත්ම වල ඇති කරගත් එකක්ද දන්නේ නැහැ. නැත්තම් මේ ආත්මෙට පමණක් සීමා වෙච්ච විග්‍රහයක් අනුව කරනවා නම් අපේ ඇබ්බැහි කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි දන්න අපේ රුචි අරුචිකා. එහෙම නැත්නම් අපි හිතාගෙන අපේ පෞරුෂත්ව. මේවට බලපාන්නේ ඒ වෙලාවෙත් වෙච්ච එකක් නෙවෙයි ඊට කලින් ගොඩාක් ඒ මේ ඇබ්බැහි වෙලා වෙලා වෙලා ඇති වෙච්ච චන්දරාගයක්. ඒ නිසා ඒ චන්දරාගය හිතේ පළපදියම් වුණාට පස්සේ ඒ පුද්ගලයා වැඩ කරන්නේ ඒ චන්දරාගයේ මෙහෙයුම අනුව. ඉතින් මෙවැනි චන්දරාගයක් අපි හිතමු සමාජ විරෝධී ක්‍රමයකට ගියයි කියලා. සමාජලාවට හොරකම් කිරීමේ ආසාවක්, කාමීත්‍යාචාර කිරීමේ ආසාවක්, මත්පැන් බීමේ ආසාවක්, ස්ත්‍රී දූර්ත වීමේ ආසාවක්, සූදු කෙලීමේ ආසාවක් වගේ ඒ චන්දරාගයේ පුද්ගලයාගේ තියෙනවා නම් ඒ මනුස්සයාට ඒ පැත්තට ඇදිලා යනවා කියන එක අහන්න දෙයක් නෑ. ඒ පැත්තේ ඉන්නවා මේ සූදු කෙලින මිනිස්සේ ඊට හැමදාම හැන්දාවට මිනි පිටු තාප්කොට කෝල් එකක් දීලා අහනවා අද කොහෙද මිනි තියෙන්නේ කියලා. මරණ පොළවල් හැමදාම සූදු කෙල්ලවනේ. මිනි ඔක්කොම හම්බ කරන වෙලාවල හැන්දාවට කෝල්ලක් දෙනවා මරණ තමයි මිනි පිටු තාප්කොට කොහෙද මිනි තියෙන්නේ. ඒ තැන් වල කියලා සූදු කෙල්ලනවා. ඒ මනසට බුදුමාකාර ඥානයක් තියෙනවා මේ මේ ගම්පලාද කිට්ටුව කොහෙද මිනියක් තියෙන්නේ මොකද මිනි පොළවල සූදු කෙලෙන නිසා. ඒ වගේ අපේ මාසිනා කෙනෙක් හිටියා. උට ඕනේ නගරයකට බහපු ගමන් විනාඩි දෙකක් යනකොට කසිපිය කරන තැන අහුවෙනවා. ඒක බුදුම ඥානයක්. ළඟ ඉන්න දෙන්නෙකුට කතා කරපු ගමන් බඩු තියෙන අතන කියලා කියනවා. ඉතින් පිට කෙනෙකුට හිතනවා මේකත් නරක වැඩක් වුණාට ඒක ලේසි නෑ. වෙන කෙනෙකුට කියලා හොයන්න බෑ. ඒ වගේ මේ පැති වලට ඇදලා යන ගතියේදී අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ පුද්ගලයාට දොස් කියනවා සමාජ විරෝධී පුද්ගලයෙක් විදියට. නමුත් මේ සරුවචනාංශ මේ පෙන්නන තණ්හාව අපි සියලු දෙනා ගාම තියෙනවා. ඒ තණ්හාව අනුව පරිේශන කරන එක නැත්තම් අපි ජීවත් වෙන්නේ නැහැ. අපි උදේට හැන්ද වෙනකම් කරන්නේ මේ තණ්හාව දියුණු පවුණු කිරීම සඳහා දවල් රාත්‍රී පෙනී නොපෙනී පරිේශන කරන එක තමයි. මේ වගේ තැනකට එන්නේ පරිේශන වල ලාභ වැඩි ඇත්තෝ. පරිදිච්ඡත්තු හිරකවල වල. පරිදිච්ඡත්තු ස්පිරිතාල වල. මේ වගේ තැනකට එන්නේ ජීවිතයේ යම් යම් ප්‍රමාණයකට ඒක සාර්ථක වෙච්ච やつ. ඒක නිසා මේ හැමතැනෙකම Taman ගත කරන ජීවිතවල සෑහෙන විනිශ්චය ප්‍රමාණයක් ගන්නවා දවසකට සෑහෙන පිරිසකට නායකත්වය දෙනවා. ඒ නායකත්වය දෙන්න හේතුව මෙතෙක් කර පරිශන සාර්ථකයි ලාභ ලැබිලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ අහන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේ පුද්ගලයා තුළ ක්‍රියාත්මක කරන මේ ඡන්ද රාගය ඒ පිරිසට පටවනවා. ඒ පිළිසෙට අවස්ථාවක් දෙන්නේ නැහැ සාධාරණ යුක්තියක් නැහැ තමයි පටවන්න පටන් ගන්න නිසා අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ඇහෙන් බලනකොට දැනටමත් ඇබ්බැහිකට අහු වෙලා තියෙනවා. අර මිනිස්සු සමාජ විරෝධී ඇබ්බැහි කරනවායි කියලා ඒ මිනිස්සු අපි නාග සමාජයෙන් කොන් කරාට මේ විග්‍රහයෙන් බලනකොට පෘථග්ජන හැම කෙනෙක්ම පිස්සෙක්. හැම කෙනෙක්ම දැනටමත් මොකක් හරි එකට අහු වෙලා තියෙනවා. නමුත් අපි හදාගෙන තියෙනවා සම්මතයක් මෙන්න මේ ලකුණු තියෙන කපිස්සා අපිට පිස්සු නෑ කියලා. උගෙන් ඇහුවොත් ඌ කියාවි ඒක උඹලට තියෙන අයිතිවාසිකම මගද තොපිත් පිස්සු වෙලා ඉඳලා මාව පිස්සෙක් කරන්නේ හැම එකටම පිස්සු බුදුසසුනේ සඳහන් කර දෙන කවුරු හරි කියනවා නම් එහෙම නැහැ කියලා ලෙඩක් මට නැහැ හිතේ කයේ නැහැ කියලා ඒ බාලෙක් මිස වෙන කාටවත් කියන්න බෑ ඒක බටහිර මානසිකත්ව මානසික විද්‍යාවෙන් දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඒගොල්ල මේ මානසික රෝග නැති කරන්න කතා කරාට මානසික රෝග නැති ප්‍රශස්ත මනස කියන්නේ මොකද්ද කියන එක බටහිර මානසික විද්‍යාවට කොහොමඩක්වත් අර්ථකථන දෙන්න බෑ. අහුවත් එහෙම උඹලා මේ ඔක්කොම සනීප කරලා කොතනද ගෙනියන්න හදන්නේ? මොකද්ද මේ ප්‍රශස්ත මනස හැටි? නිර්වචනය කරන්නත් බෑ නිර්වචනය වෙන්නේ නැහැ. එහෙමනම් ලෙඩෙක්නේ ඒව ගැන කල්පනා කරලා ප්‍රතිකර්ම කරන්නෙත් ලෙඩා. ප්‍රතිකර්ම ලබන්නෙත් ලෙඩා. ඒක නිසා ලස්සන කාටුන් එකක් අඳලා තිබිලා තියෙනවා ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ජීවිතය අවසාන කාලේ වෙනකොට ඇඳක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බුදියාණන් ඉන්නවා ලෙඩෙක් විදියට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ම එනවා බේත් කරන්න. එයාගේ ගුරුවරයාගේ නැත්තම් මේ මේ ආචාර්යගේ ෆොටෝ එක ගහලා තියෙන පිටේ ඒකෙත් තියෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ම තමයි. පිස්සත් එකක්. පිස්සු සනීප කරන්න හදන්නේ තු. උගේ මතය තමයි ලෝකේ මතය කියලා. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරන්නේ අපිට තව කෙනෙකුට පිස්සු කියලා තීන්දුව කරන්න අපිට පිස්සු නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. එනතම මේ කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ හෝ කියන දෙකෙන් එකක් හරි තියෙන තාක්කල් අපි නාස් විදපු මීහරකෙක් වගේ ඒ චන්ද්‍රාගයට අනුව ඇදලා යනවා. නමුත් අපි සම්මත නීතියක් හදාගෙන ඉන්නවා. මෙන්න මේ මේ ඇදලා යන දේවල් හොඳයි, මේ මේ දේවල් නරකයි කියලා. ඒකේ සාධාරණත්වය, ඒකේ යුක්ති අයුක්තිය තේරීමට පුළුවන් කෙනෙක් නෑ බුදු කෙනෙක් අර. බුදුචන්හන්සේ සඳහන් කරන්නේ නිසා කොයි විදියක හරි මේ වගේ අබ්බැහියක් ඇතිලා තියෙනවනම් ඒ අබ්බැහිය කවදාකවත් බුදුබණේ තියෙන විදියට කුසල ඡන්දයක් පාඩපත් කරගෙන ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා සතර සම්‍යක් ප්‍රදන් වීර්ය විදියට නෝපන්න කුසල නොයිපද වෙමින් මේක නොයදුවොත් අදින්නේ කාමරාගයට අදින්නේ කාමච්ඡන්දයට ඒක පිළිබඳව කිසිසේත්ම විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ කුසල ඡන්දය ඇතිවෙච්ච කෙනා වහාම මේ කුසල ඡන්දය ආයෝජනය කරන්න ඕනේ. තාම නෝපන් අකුසල ධර්ම නැයත නොයිපද වීම පිණිස අනුප්පන්නාන පාපකාණං අවසලනං ධම්මාන න උපාදාය. ඡන්දං ජනේති ඡන්දයක් ඇති කරගන්නවා. ඒ මෙහෙම යොදවන්න ඕනේ. වායමති වෑයමක් කරන්න ඕනේ. විරියන් ආරබති ආරද්ධ විරිය යොදන්න ඕනේ. චිත්තම් පග්ගණහති පදහති හිත දැඩි කරන දාඩිය කිහිල්ල වැටෙද්දී දිවට දිව දිව උඩුතල් වල තියලා තද කරලා දත් පිටි කාගෙන ඒ චිත්තසංතානේ නැවත කෙලෙස් වලින් ආතුර වෙන්නේ නැති වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒකල පදන් විරිය යොදන්න ඕනේ. එහෙමනේ ඒක කෙරුවට පස්සේ තමයි ඒ කෙනාට දැනට චිත්තසංතානේ ඇති වෙලා තියෙන කෙලෙස් නැති කිරීමට uppannānam pāpakāණං අකුසලාණං ධම්මාණං පහානාය අර වගේම චන්දංජන හිති වායමති විරියං ආරවති චිත්තම් පක්කරණාති පදාති කියලා මේ ඡන්දය කුසල ඡන්දයක් බවට පත් කරගත්තේ නැත්නම් බෝලයක් උඩ දැම්මොත් බම්පිවි බම්පිවි කියලා එක වැටෙන්නේ පාතම තැනකට යම් ආකාරයකටද ඒ වගේ මේ ඡන්දේ තියෙන හිත ගැසි ගැසි ගැසි ගැසි අපායටම තමයි යන්නේ. කවදාකවත් එක සමතලයක හිටින්නෙත් නැහැ උඩට යන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ තණ්හාවර ඇති වෙන මේ ඡන්ද රාගය මේ විදිහට දෙවේලේ වැඩෙනවා දවලුත් ඇති වෙනවා රැත් ඇති වෙනවා දිගට ඒ පුද්ගලයා තුල වැඩිමක් ඇති වෙනවා වැඩි වුණාට පස්සේ ඒ තමන් තුල තියෙන ඡන්ද රාගයේ හැටියට එක එක දේවල් වලට එයා ඇදලා යන ගතියක් තියෙනවා කාන්දමකට යකඩ ඇදලා යනවා වගේ නමුත් දෙවැන්නේක් එයා දිහා බලාන ඉඳලා කිව්වොත් එහෙම උඹේ ස්වරූපයක් තියෙනවා උඹ මේ පැත්තට ඇදලා යනවා වැඩි කියලා. මේ කියන එක නාගාවත් ඒ ඡන්දේ තියෙන නිසා අර බුද්ධලා මෙයාට කියනවා එනවා උඹ ළඟ නැතුවද ඔය කතා කරන්නේ කියලා. ඇත්තටම කියන්න ආජිවාදිකමක් නැහැ. මේ නිසා මේ ඡන්ද රාගය කියන එක Taman තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක මතු වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් මට පේන්නේ භාවනා කෙරුවොත් පමණයි කෙනෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ මගේ චන්දරාගයේ තියෙන අවල් තැනට කියලා. එහෙම නැත්නම් සරුවචන වංශයේට ආශය අනුශේ ඥාණයට ලක් වෙලා අඳුනා ගන්න ඕනේ මේ පුද්ගලයා තියෙන අසවල් චන්දරාගය කියලා. එනිසා භාවනා කරන කෙනාට මේ චන්දරාගය කියන එක පිළිකුල් කටයුතු නරකබ්බැහියක් වුණාට එයා කවදා හරි ඒක අස්පනා පිට අල්ලගත්තේ නැත්නම් ඒකේ විසම චක්‍රේ කඩන්න බෑ. නිසා භාවනා කරන්න අපි අරමුණක් දැම්මයි කියලා කියමු. ආනාපාන සතිය හෝ සක්මන හෝ එදින්දා වැඩවල සිහිය පිටවන්න කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ ඒක සද්ද වලට කැඩෙනවා වේදනාව වලට කැඩෙනවා හිතිවිලි වලට කැඩෙනවා කැඩෙන කන වාරයක් පාස අපිට සිද්ධ වෙන්නේ අපෝ කවදාකවත් අපිට නම් භාවනා කරන්න බැරි වෙයි මොකද මේ ඉඳගත්තට හිතිවිලි වැඩි වෙනවා වේදනාව වැඩි වෙනවා සද්ද වැඩි වෙනවායි කියලා ඉතින් මේ තමන් භාවනා කරනකොට තමන්ට මතුවෙන මේ බාධාව හරහා පමණයි තමන්ගේ චන්දරාගය අඳුර ගන්න පුළුවන් වෙන්නේ. චන්දරාගය නැත්නම් කාමච්ඡන්දේ කියලා ගත්තත් ඒක නිසායි අපිට අරමුණක හිත තියන්න බැරි. ඉතින් ඒ නිසා අරමුණක හිත තියන්න උත්සාහ කරන කෙනාට ඒ පැමිණෙන බාධාවේ රෝග නිర్ణාත්මකව තොරතුරු වගේක් තියෙනවා. ඒක නිසා මේ පුද්ගලයා භාවනා කරන තමන්ට පැමිණෙන ප්‍රධාන බාධාව වෛරයකින් තොරව ද්වේෂයකින් තොරව හදාරන්න පටන් අරගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා මගේ හිත මෙන්න මේ පැත්තට තමයි වැඩිපුර අදින්නේ කියලා. ඉතින් ඒ දේ පෙන්නලා දෙන්න දැන් ඔය බටහිර මානසික විද්‍යාව කරන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන් එහෙම නැත්නම් කවුන්සලින් කියලා එකක් කියනවා. ඒ වෘත්තිය මේ වශයෙන් ඒ කටයුතු කරන එකනා ගාවට උපදේශක ගාවට ගිහිල්ලා තමන් තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව ඔහේ කියවෙන්න ආරම්භ කතා කරනකොට අරකෙනා අහගෙන ඉන්නවා මෙයාට මේ අද තියෙන අසහනකාරී තත්ත්වෙට සාමාන්‍ය කෙනෙකුට වැඩිය අසහනකාරී තත්ත්වයට ඇති වෙන්න මෙයාට පැටලිලා තියෙන තැන භීතිකාව හැංගිලා තියෙන්නේ මෙතනද කවුරු හරි කරපේකද්ද ගිය ආත්මෙද නැත්නම් මේ ආත්මෙද කියලා අහගෙන ඉදී පිළිබඳ ඉස්ලාම කතා කරව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1919 හරි 13 දී හරි ලියලා තියෙනවා ඒ විදිහට කවුරු හරි ලෙඩෙක් තමන් ගාවට ඇවිල්ලා කියනකොට ඒ කියන දේවල් පිළිබඳව ඇහුම්කන් දෙන්නේ කියලා බීරෙක් වාගේ. හරියටම බුදුරජාණන් වහන්සේ ඒ කියාපු දේ සෝතවා බදිරෝ යථා කියන විදිහට කිසියම් තෝරන්න බේරන්න යන්න එපා. යාට කියන්න හරි. හුමිට දෙන එක විතරයි කරන්නේ. කියන කියන කියන යනකොට අර පුත්කලයාත් අර තමන් අහන කෙනා මගේ පෞද්ගලික තොරතුරු කාටවත් දෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් එයාටත් එයාගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ඇත්තටම. දිනාගත්තා පස්සේ මෙයා තුලින් කියවෙන්න පටන් ගන්නවා. කියනකොට අර අර කෙනා ඒ කියන කියන වචන තෝරන්න නරකයි. පුළුවන් තරම් එළියට දාන්න ඕනේ. එළියට දානකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ පුද්ගලයා මෙන්න මේ වගේ විශේෂ අවශ්‍යතාවයන් විශේෂ රුචිතා විශේෂ බීතිකා සහිත කෙනෙක් කියලා අල්ලන්නේ ගොඩාක් කල් ගියාට පස්සේ. නමුත් පස්සේ අර එරික් ෆ්‍රොම් කියන ඒකේනා ලියලා තියෙනවා සිග්මන් ෆ්‍රොයිඩ් කිව්වට පස්සේ ඔබ දක්ෂ උපදේශකෙක් වෙන්නම් ඒ කියන දෙයට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව අහගෙන ඉන්න ඕනේ කියලා සිකමරුන්ගේ ආසනයේ ඔක්කොම ගෝලිය hina වෙලා තියෙනවා බීරෙක් වගේ අහගෙන හිටියට කොහොමද ඒක ප්‍රතිකර්මයක් වෙන්නේ කියලා බීරෙක් වගේ අහගෙන ඉනවා කියන්නේ අහන ඉන්න දේ ගණන් ගන්න නැහැ කියන එක වගේනේ නමුත් දැන් මේ වෙනකොට තේරලා තියෙනවා Taman ඒ එන දේවල් දිහා තෝරන්න බේරන්න මනින්න කියන්න ගියොත් ධර්මංශයගේ අර කියන ගතියට බාධා වෙනවා ඒ නිසා පුළුවන් තරම් එන්න දෙන්න කියලා මෙන්න මේ මේකම මේ කෙනෙක් කියනවා Tamange අසහනෙ නැති කරන් අනික් කෙනා අහගෙන ඉන්නවා කියන එක තමයි සතියේදී සිද්ධ වෙන්නේ. සතිපට්ඨාන භාවනාදී සිද්ධ වෙන්නේ අරමුණකට හිත තියාගෙන ඉන්නකොට අරමුණට හිතෙන වෙලාවලුත් තියෙනවා නොහිතෙන වෙලාවකුත් තියෙනවා නොසිතින වෙලාවෙදිත් ඒ මතුවෙන දේ Tamange චන්දරාගය පිළිබඳ පොඩි ඉඟිසක් වෙනවා. ඒවා තෝරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා මොකಾದ එන්නේ කියන එක බලාන ඉන්න සතිය තියෙන ගුණයක් තියෙන්න ඕනේ වර්ගීකරණයක් කරන්න නැතුව පූර්ව නිගමන වලින් තොරව අරමුණට හිත දාපුවා මොකද වෙන්නේ කියලා බලන්න. මේක තමයි අමාරුම දේ. අපේ හිත වෙන්නේ මොකද්ද? එන එන දේ තෝරන්න හදනවා. එන එන දේ කිරන්න හදනවා. එන එන දේ මනින්න හදනවා. ඉතින් ඒ හැම ප්‍රතික්‍රියාවක් කරාම වෙන්නේ මොකද්ද? අර අපේ චන්ද්‍රාග ලක්ෂණ මතු කරගන්න බැරි වෙනවා. තව ගොඩාක් කල්යනා යෝගාවචරයට මේ භාවනා කරගෙන එනකොට පේන මේ නිමිටි මේ සංඥා මේ මොනම දෙයකවත් සුභාසුභ වලන්න යන්න එපා. ඒවා එතන එතන නතරලා බල බල ඉඳවා පුළුවන් තරම් එළියට එන තරමට ලාභයි. ඒ චන්ද්‍රාගේ එළියට එන තරම් ලාභයි. එනේන දේවල් මේක මගේ මේක මගේ නෙමෙයි කියලා අජෝසනය කරන්න එපා. නිවසෙන් ගෙවදින්න එපා. නතු වෙන්න දෙන්න එපා. මේක දිහා බලාන හිටියොත් මේ බලාන ඉඳීමේ ශක්තිය පූර්ව නිගමනයකින් තොරව මේ බලානිදීමේ ශක්තිය මනුස්ස මනසක තියෙන ප්‍රධානම සූකිරීමේ ශක්තිය. අපි මේ එනේන දේවල් වලට කලබල වෙන්න ගියොත් තමයි රෝග බීජයක් වුණත් ඇවිල්ලා ඇඟට වැදෙන්නේ. අපිට ඒක දිහා බලන ඉන්න පුළුවන් නම් නොසලින මනසකින්, తాදී ගුණයකින්, උපේක්ෂාවකින් ඒ පුද්ගලයාට එnde එnde එnde එnde එnde අනුන්ගේ දෙයක් Taman ළඟට එනකොටත් කලබල වෙන්නේ නැතුව ඒකට ඇහුම්කන් දීමේ ශක්තිය එනවා. මොනම තාලකින්වත් මතක තියානින්න මේ කතා කරනකොට Taman ඒ අනිත් එක්කනයි කතාවට බාධා කරනවා නම් sannivedanayak කවදාකවත් වෙන්නේ නැහැ. sannivedanayak වෙන්න නම් ඒ මනුස්සයාට අදහස ඉදිරිපත් කරන්න දෙන්න ඕන නිර්වත්‍යව, නිර්වුල්ව. නමුත් සාකච්ඡාවලදී බලන්න මොකද වෙන්නේ කියලා. ඔය මේ ලංකාවේ කතානායකවරයෙක් කියලා තියෙනවා. මම මේ කතානායක වෙන්න ඉස්සෙල්ලා ගොඩාක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඇමතිවරයෙක් විදිහට ඉඳලා තියෙනවා. මම මේ වෙලාවේදී හරියට උත්සාහ කරලා තියෙනවා මේ සභාවට යම් යම් දේවල් හේතු ගන්නන්න පරාදයි. විරුද්ධ පක්ෂේ මොනවා කරොත් පරාදයි විරුද්ධ වෙනවනේ. නමුත් එතකොට වෙන්නේ මොකද්ද? මම කතාවක් කරන යනකොට විරුද්ධ පක්ෂයේ එක්කෙනෙක් උපහාසගතව මොනවරි මට කියනවා. එතකොට මම කතාව පැත්තක දාලා මම අරයට බයින්න පටන් ගන්නවා. එතකොට මගේ කතාවේ තේමාව අයින් වෙනවා මම කතාවෙන් පරාදයි. එනිසා මේ මිනිස්සයා මොනවරි කියනකොට මම කිපුණා නම් මගේ කතාවේ තේමාව මට පවත්වාගෙන යන්න බැරි වෙනවා මට කවදාකවත් මං ගිය තැනට යන්න බැරි වෙනවා කියලා. අද මම කතානායක විදිහට මෙතන ඩෙස්ක් එකේ ඉඳලා බලාගෙන ඉනකොට මට තේරෙනවායි කියනවා. කියනවා ඔය කොයි කෙනා මොන දේ කියන්න ගියත් අතරමැදි කවුරු හරි කෙනෙහිලා දාපු ගම සම්පූර්ණ කතාව කොහෙද යන්නේ. ඒ දක්ෂකම් මොකක්වත් ඉතුරු කරගන්න බැරි වෙනවා. ඒ කෙනෙහිල්ල එහෙම තියේදී පොඩ්ඩක් ඉන්න මම ඊට පස්සේ එන්නම් කියලා තමන්ගේ කතාව පවත්තන්න නම් පුදුමාකාර විනයක් තියෙනවා. පුදුමාකාර උපේක්ෂක ගතියක් තියෙනවා. එයාට විතරයි ලෝකේ sannivedanaya කරන්න පුළුවන්. ඒක නිසා අපි මේ sannivedanaya කරන්න ගියාම හරියට අපේ මේ එක එක ඡන්ද චන්දරාග එකිනෙකාගේ තියෙන දේවල් හරස් වුණාට පස්සේ අපි කියන දේ නෙවෙයි කියවෙන්නේ. විශේෂයෙන්ම මේ නිසා මේ චන්දරාගය නිසා අපේම දකුණු මොළයයි වම් මොළයයි අතර තියෙන sannivedanaya 100ට 100ක්මගේ කැපිලා ගිහලා තියෙනවා. අපේ දැන් තියෙන දැනුම හැටියට බලනකොට මේ වම් පැත්තේ මොළය හරීම సౌందర్యාත්මකයි හරීම මෛත්‍රිකින් යුක්තයි හරියටම මානව ගතියට සලකනවා සබහා ධර්මයත් එක්ක හරීම සම්බන්ධයි ඔක්කොම gediya වශයෙන් සලකන්නේ ඔක්කොම පෞලයා වශයෙන් සලකන්නේ දකුණු මොලේ වම් මොලේ දකුණු මොලේ වගේ වම් මොලේ හරිම කඩුවක් අතර ගත්ත කෙනෙක් වගේ කපනවා කොටනවා වාද කරනවා Taman ජය ගන්න හදනවා පැහිය වෙන්න හදනවා දඟලනවා මෙන්න මේ දෙකෙන් හැමදාම දිනන්නේ ওই පැහිය වෙන්න හදන දඟලන මොලේ අර సౌందర్యාත්මක මොලේට සිළු දිනාට සංසේ සලකන මොලේට කද්දාකත් ඔලුසන්න දෙන්නේ ඒ නිසා මැරෙනකම් අපි කරන්නේ මේ තර්කේ ජය ගන්නවා ජය අරගත්තාම හරි ඊටිපන්දව දෙපැත්තෙන් පත්තු කෙරුවා වගේ සාවධාරණව වෙන කටයුත්තක් නෙවෙයි. කවදා හරි මේ වම් මොලේ දකුණු මොලේ දෙක අතර සමතුලිත වීම තමයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දෙක සමතුලිත වීමයි කියන්නේ. සර්වජන් වහන්සේ ඇර ලෝකේ පහළ වෙච්ච අනෙකු ශාස්ත්‍රුන් වහන්සේලා ගැන කල්පනා කරලා බලන්න. ඒ අත්තන්න මේ මහා ප්‍රඥාව සහ මහා කරුණාව අතර සම්පරතාවේ කොච්චර විෂම තත්ත්ව විලා තියෙනවද කියලා. සරුවචනන්සේ විතරයි මේක සම්පූර්ණ අංග සම්පූර්ණ උනේ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා ඔය ප්‍රඥාවෙන් ඇති වැඩක් නැහැ. කරුණාවෙන් පණ ලැබෙන්නේ නැත්තම්. කරුණාවෙන් ඇති වැඩක් නැහැ ප්‍රඥාවෙන් අවසරේ නොලැබුණොත්. මේ දෙක සම වෙන්නේ කොයි වෙලාවද අපේ ජීවිතේ. ඇත්තටම කියනවා අවුරුදු 120 ජීවිතවලත් මේ දෙක සම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වගේ පිරිස්සොලට ප්‍රඥාව ඔලමුල වෙලා තියෙනවා. අර දැනුම, තර්කය, සමීකරණ ඒක එක්කනගේ මතින් අපේ ඔළුවට දාලා දාලා දාලා දාලා මේක කුරුවල් වෙච්චි ලොඳ වැහිච්ච කුණු පොල් ගෙඩියක් වගේ වෙලා. මේක ඇතුලේ කිසිසේත්ම මානව දයාව නැහැ. මේක ඇතුලේ කිසිසේත්ම අපි පටන් ගන්නකොට තිබුණ අර පුංචි කාලේ තිබුණ ගති නැහැ. ඒව නැති වුණේ සදාකාලිකව නෙමෙයි. සතියෙන් ඉන්නකොට අපේ ඒ නරක ගතියෝ හොඳ ගති පේන්න පටන් ගන්නවා. අන්නේ පේන්න පටන් අර ගන්නකොට ඒවා පුළුවන් තරම් ඉඳ ඉඳ ඇරලා එකකටවත් බැස ගන්න නැතුව මේක හරි මේක වැරදි කියන්නේ නැතුව අජෝසනය කරන්නේ නැතුව පරිග්‍රහ කරන්නේ නැතුව මච්චරියකට ඉඩ දෙන්නේ නැතුව කටයුතු කරොත් ඒ පුද්ගලයාට දෙපැත්තේ කරුණු සලකලා බලලා පැහැදිලි විනිශ්චය කරන විනිශ්චයකාරයෙක් වාගේ යුක්ති ඉෂ්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පුදුමාකාර විදිහට පක්ෂග්‍රාහී. අපි ළඟ තියෙන යම් යම් mati වගේක් ඒ mati වලට අපි කොච්චර වැරදුනත් ඡන්ද දෙනවා. සමහර මතියෝගයක් තියෙනවා අපි වැරදි කියලා හිතලා ඒක කොච්චර මේ ඇත්ත වුණත් ප්‍රතික්ෂේප කරනවා. ඒ අපිට අපි එක හැක් වහගත්ත මිනිහෙක් වගේ ගැඹුරු පේන්නේ නැති ජීවිතයක් තියෙනවා. ඒ නිසා මේ චන්දරාගයෙන් අපේ අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ කොර කරන හැටි, අන්තභාග කරන හැටි, ඒක පැත්ත කරපමණක් අදින හැටි දිහා බැලුවොත් ඒ සර්වචනසේ මේ ධර්මතාවයටෙන් පෙන්වන එක දෙවන්නේක් බල කරන්නේ උඹේම තියෙන චෛතසික ටිකක් මේකට බලපෑම් වෙලා තියෙන්නේ. මේක මේ අසම ප්‍රභාවයක් ඇති කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ඔබ දකින්න තාක් මේ ඇතුලේ දුවන්නේම මේ විසම රෝධ සහිත කරත්තයක් හැදෙනවා වගේ දුවන්නේම නුහුරට ඒ නිසා මේක හදන්න ඉක්මන් කරන්න ඉස්සර වෙලා මේ තියෙන ප්‍රශ්නේ මේ නොගැලපෙන භාවය තේරුම් ගන්න උත්සාහ කරන්න නම් ඒ පුද්ගලයා තුළ පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනේ ඉවසීමෙන් ඒ ඒකට ලෑස්ති වෙලා මධ්‍යස්ථ අරමුණක් හිතට දැම්මට පස්සේ හිත මේ කරන ප්‍රතික්‍රියාව නැවත නැවතත් දකින්ද අර වගේ අර වගේ පක්ෂග්‍රාහී මනසකට පුළුවන් වේද කියන සැකේ. ඒ තරම්ම අපි උප්පත්තියේ ඉඳලා උප්පත්තිය නම් ඉඳලා නෙමෙයි මේක අපි මේ ලෙඩේ අපිට ඇති උනේ 6 අතර තේරෙන පටන් ගන්නතර පස්සේ ඒකේ ඉඳලා අපිට කවදාකවත් ඊට පස්සේ සාධාරණේ බලන්න බෑ. නමුත් ඒකෙන් මේ සර්වචනසේ මේ සූත්‍ර වලින් පෙන්වන හිම ඇත්තටම සදාකාලික බලන්න බැරි කමක් නැහැ. ඔබ මේ මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒකට සතිය පිහිටවලා කරගෙන කරගෙන ගියොත් අපි මේ එනේන අරමුණට හැප්පෙන හැටියෙන් අරමුණට ප්‍රතික්‍රියා කරන හැටියෙන් මමයා කියන්නේ කවුද කියන එක. මේක බරපතල ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. ආධ්‍යාත්මික ගවේෂණයක් who am i මම කියන්නේ කවුද කියලා. මෙතන ඕන කෙනෙක්ගෙන් අහුවොත් රටේ ජනාධිපති කවුද ප්‍රධාන නළුවා කවුද නිලිය කවුද ඔක්කොම විස්තර කියාවි. දිග්ග පළල උස බර සේරම කියාවි. නිකන් හරි උඹ කවුද කියලා බලපන් කිව්වොත් වටපිට බලන්න. එක්ක අර ඇඩ්‍රස් කාඩ් එක දෙයි. මේ මම තමයි කියලා. අවසාන මරණ මොහොත දක්වාම තමන් කවුද කියන එක වැටහෙනවට බයේ තමයි අපි අනුන්ගේ රූප දිහා බල බලයි. ඒක වැටහෙනවට බයේ තමයි අනුන්ගේ 7000 ඉන්නේ. අනුන්ගේ ගඳ බලනවා රස බලනවා පහස ලබනවා යම් වෙලාවක මේ මම දැන් මෙතන කියන තැනට ගිය ගමන් කුළුමී අරකෙක් ගෙනලා ගම්මැද්දේ බැඳගත්තා වගේ පුදුමාකාර දඟලිලක් එනවා ඒක නිසා අන්නේ එවැනි தত্ত্ব යටතේදී මේක සද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් තෙරුවන් කෙරෙහි භක්තියෙන් මේක කරගෙන කරගෙන ගිය දවසක තමන තේරෙන පටන් ගන්නවා මේ සත්‍ය හෝ දැනුම හෝ බාහිර නෙමෙයි තියෙන්නේ මේක ඇතුළෙමයි. නමුත් අපේ මනස හැදිලා තියෙන මේක ඇතුළට යන්න දෙන්නෙම නැහැ. හැම වෙලාවෙම බාහිරේ හොය හොය ඉන්න එකයි. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට යම් වෙලාවකට මේ යෝගාවචරයට අරමුණේ උඟක් වෙලා ඉන්න පුළුවන්කම කියන සතිය හෝ කොයි අරමුණක් ආවත් ඒ අරමුණ ප්‍රතික්‍රියා නොකර ඒ හරහා අර අරමුණට හැකියක වෙලාවට යෑම සඳහා ඇති ඉවසීමේ ශක්තිය හෝ එන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට ඉබේම වගේ අර මෙතෙක් කල ජීවිතයේ තිබුණ දැඩි අසහනකාරී ගතිය මානසික ආතතිය ඉබේම අයින් වෙන්න පටන් ගන්නවා. එන එන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය එනවා. ඉතින් මේ ශක්තිය ඒකේ තියෙන අසාධාරණකම කියන තැනේ ඒ ඇති වෙච්ච වෙලාවෙම ඒකේ ආනිසංශ Tamanට වැටෙන්නේ නැහැ. ගොඩාක් කල් යනවා මේ භාවනා කරගෙන කරගෙන යන්න ආනිසංශ ලැබෙන්නේ. ඉතින් මොකද අපේ ජීවිතේ පුරුදු කරලා තියෙන ඉල්ලුම සැපීම ක්‍රමයට මම මෙච්චර වෙලා වාඩි වෙලා හිටියොත් මට මෙච්චර මේ ප්‍රතිඵල ඕනයි කියලා. නමුත් එහෙම වගකීමක් වගවීමක් ධර්මයේ නැහැ. ගොඩාක්කල් භාවනා කරන තමයි ප්‍රතිඵල පේන්නේ. එතකොට මේ ප්‍රතිඵල පේන තෙක් කරන භාවනාව ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දය තමයි කරගෙන යන්නේ. යම් දවසක එහෙම කරගෙන ගිහිල්ලා ඉවරලා පුංචි පුංචි ප්‍රතිඵලයක් මට වෙන්දට වැඩි ආනපාන ඉන්න පුළුවන්. මට වෙන්දට වැඩි ආනාපානේ බුල මැදාග බලන්න පුළුවන්. මට වෙන්දට වැඩි ආනාපාන ටිකක් සද්ද තියේදී කරන්න පුළුවන්. මට මේ ටිකක් හිතවිලි තියේදීත් කරන්න පුළුවන්. ආනාපාන කරනකොට වැඩි මට ධක්මං කරන්නේ කොහොමද රීට්නා වගේ අපි හිතුව යම් යම් අත්දැකීම් ටිකක් ලැබුණා කියලා. අන්නේ අත්දැකීම් ටික ලැබෙනකොට මේ කුසල ඡන්දය තවත් පන්නරයක් ලැබුණා. ඒකට කියනවා අදිමොක්කේ කියලා. අදිමොක්කේ කියලා කියන්නේ පෙරමඟ පේන්න පටන් ගන්නවා. මම මෙතෙක් යොදවපු මේ යම් යම් අමාරුවෙන් නමුත් ප්‍රතිඵල පේන්ට ඇතුළත් නමුත් කරගෙන ගිය එක නිසා දැන් මට යන්තම් යන්තම් වෙනදට ධානාපණී ඉන්න පුළුවන්. යන්තම් මින්දට විදියට සාධතියෙදිත් කරන්න පුළුවන්. ආනපණී කරන්න බැන්න මට අඩු ගානේ ශක්මනේදී හරි මේක කරන්න පුළුවන්. එතන ඉදින්දා වැඩ කරනවත් අසවල් අසවල් වැඩ කරනකොට නම් මට ටිකක් සතිය පිටවන්න පුළුවන් කියලා ඒ යෝගාවචරයට නිකන් ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන ලැබෙනකොට ඒ පුද්ගලයාට ලැබෙනවා අධිමොක්ඛය කියලා චෛතසිකයක් මේ පෙරමග අර මෙතකල් සද්ධාවෙන් කුසල ඡන්දේ තිබෙන එක වෙනකොට එන්න පටන් ගන්නවා අන්න ඊට පස්සේ තමයි ඒකේනා ඒකට වෙනදට වඩා ධෛර්යයෙන් ගෞරවයෙන් ඒ කටයුතු කරගෙන යන්නේ නමුත් අපේ අද අධ්‍යාපන ක්‍රමයයි අද තියෙන ආර්ථික හැටියට අපිට එතන එතන ප්‍රතිඵල නැත්තම් බොහෝම ඉක්මනට අපි පශ්චාත්තාප වෙන මානසිකත්වයක් ඇති කරන තියෙන්නේ. ඒ නිසා අද කාලේ භාවනා කරන පිළිමන 90ක් මගදී අතහරිනවා. මොකද ඒගොල්ලෝ ඉල්ලුම සැපීම ක්‍රමයට තර්ක කරන්න හදන නිසා. ඉතින් ඉල්ලුම සැපීම ක්‍රමයට තර්ක කරනව වෙනුවට ශ්‍රද්ධාව හරහා කුසල ඡන්දය හරහා මේකට දෙන උත්තරේ තමයි ඒ බුරුම ස්වාංශික වචනෙන් කියනවා නම් උඹ විශ්ින් ධර්මයේ විනය කරන දෙන උපරිමයේ කරපන් ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව ආන මේක අපිට හිතට වදා ගන්න පුළුවන්. උඹෙන් කෙරෙන්න ඕන ටික කරපන් නැත්නම් හේතු සම්පාදනයේ 100%ක් කරපන් ඵලාපේක්ෂාව තුච්චයි දිහිනයි පහරයි. ඉතින් යම් තැනක ඵලාපේක්ෂාවක් ආවන ඒක කෙලේශයක් විදිහට අඳුරගන්න. ඉතින් මේක අපි අපිට හිතෙන අපිට පුළුවන් වෙයිද දෙකේ පන්තියේ තුනේ පන්තියේ ළමයින්ට කියලා දෙන්න. එහෙම කියලා දුන්නොත් ඒ ළමයි ඉගෙන ගනීද? කද්දාකත් ඉගෙන ගන්න. ඵල අපේක්ෂාවක් නැතුව කරනවා පළවෙනි පළවෙනි පන්තිය පළවෙනි වෙන්න නම් ෆයිට් එකක් දෙයි රාඩ නිදාගෙන හරි නිදාගන්න නැතුව හරි කිව්වොත් එහෙම ප්‍රතිඵල කොහොමවත් කමක් නැහැ බබා මේ කටපාඩම් කරන්න කියලා මම හිතන්නේ වැඩිකල් කරන්න බෑ ඒ නිසා ඒ ඵල අපේක්ෂාවකින් තොරව හේතු සම්පාදනය කරනවා කියන එක මොන ධර්මතාවයක්ද කියලා කියනවා. නමුත් යෝග ජීවිතයක, භ්‍රමචාර ජීවිතයක, පැවිදි ජීවිතයක ආධ්‍යාත්මික ජීවිතයක මේක තමයි අනික් මිනිසුන්ගෙන් තියෙන වෙනස. මේ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තිනවා ඒ පැවිද්දන්ට භාවනා කරන අයට අබින්න පච්චවේක්කණයක් විදිහට අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති අබින්නම් පච්චවේක්කිතබ්බා. මේ ලෝකේ ඉන්නා තාක් මිනිස්සු අත්තට්ට පඤ්ඤා. රුපියල් වලට ගණන් කරන්නේ. ඔබ විතරක් මතක තියාගනින් ඒ ඒ ආකල්ප නැහැ. උඹ තියෙන්නේ මේ ධර්මය අවබෝධ කිරීමට මේ එහෙම අර්ථ සිද්ධිය පිණිස ස්වార్థය පිණිස බුදුහාමුදුරෝ යම් ක්‍රමයක් කියලා තියෙනවා. ඒකට 100%ක්ම ඉදිලා කරපන්. කිසියෙත්ම පලාපේක්ෂා කරන්න එපා. මේ නිසා ඔබ සාමාන්‍ය ගිහි ආකල්ප වලට වඩා වෙනස්. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති. ආකල්ප වෙනස්. හැබැයි ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ. මොකද ගිහියෝ හිතන්නේ මම තමයි වෙන්නේ ඊයෝ කියන වචනේ පාවිච්චි කරාට පෘථජ්ජනය හිතන්නේ ඒක මේ ගඟට ඉනි කපනා වගේ වැඩක් ලේනෙක් වලිගෙන් මොහොත ඉඳින්න හදනවා වගේ වැඩක් අපිට පුළුවන් ද එහෙම හේතු සම්පාදනය කරන්න කියලා. ඉතින් ඒ නිසා ਸਰවචරාංශේ නිදර්ශනයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා රාජාව රට්ටම් විජිතම් පහය. යම්කිසි රජ කෙනෙක් විශාල සටනක් කරලා යුද්ධකින් දිනලා දිනූරට හැරදාලා යනවනම් දිනුවරට හැරපියා යන රජෙකුසේ උඹේ සියලුම බලාපේක්ෂා කරන ගතිය අතහැරලා ඒ නමුත් ඒකට ෆයිට් එකක් දෙනවා හොඳටම කරනවා කරලා දිනුවරට අතහැරලා යන්නසේ කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට යෝගී ලක්ෂණ යෝගී ගති ඒ වගේ මේ ගමනේදී අතරමඟ බාධාවල් නැතුව යන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් මේක මේක ගැන කතා කරනකොට සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයකට උරදීලායේදී කටයුතු කරන්නේ මීයක් කඩන්නේ හරි අතලෙව කණ්ඩායම් කිව්වා වගේ ප්‍රතිඵල පෙන්නලා දුන්නොත් තමයි. මේ නිසා අද ඇමරිකාවේ තියෙන බුද්ධහම ගත්තොත් එහෙම නැත්නම් බටහිර තියෙන බුද්ධහම ගත්තොත් ඒක මේ පෙන්නන්නේ මේ බුද්ධහම විකුණන්නේ healing therapeutic. මේ බුද්ධහම කරනට ලෙඩ තනිප වෙනවා. මේ බුද්ධහම කරනකොට ශරීර කය මේ සුව වෙනවා කියන එක විතරමයි පෙළලා තියලා තියෙන්නේ. ඒක අපි සිංහලෙන් කියනවා වේදකමයි හෙදකමයි කියලා දෙකක් තියෙනවා. වේදකම තමයි ඒ තියෙන ලෙටර්සෝව සමීප කරන එක. නමුත් ආප්තෝපදේශය කියන්නේ වේදකමට වැඩිය හොඳයි හෙදකම කියලා. ඉතින් අර මම ලංකාවේ ඉන්නවා දොස්තර මහත්තයා වාට්ටුවක් බාර ගන්න තරම් ලොකු දොස්තර කෙනෙක්. නෝන මහත්තයා මේ sanitary inspection කියලා කියන්නේ ඒ කියන්නේ සමාජ මට්ටම සමාජයේට මේ සුවසේ ජීවත් වෙන්න ඕන කරන්නා වූ ඒ දේ කියලා දෙනවා. ඒ නෝන මාතේ දා ඒ ආව වුණාට පස්සේ මම අර පොතක් ගැන කතා කරන්න කිව්වා. මේ මමත් මේ තරම්ම මට සුදුසුකම් තියෙන හැබැයි මම ලෙඩ වුණාට පස්සේ සනීප කරන එක නෙවෙයි කරන්නේ ලෙඩ නොවීම පිණිස සනීප ආරක්ෂාව සමාජගත සනීප ආරක්ෂාව කතා කරන කිසිම කෙනෙක් මට දොස්තර කෙනෙක් විදිහට සලකන්නේ නැළු අඩු ගන්න අපේ මහත්යවත් මට දොස්තර කියලා සලකන්නේ නැහැ කිව්වා ලෙඩ වුණාට පස්සේ කට්ටිය පොලිමිය ගිහිල්ලා සල්ලි දෙනකොට දොස්තර මේ ආගහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ. මේ ලෙඩ නොවීම සඳහා මේ දේ කරන්න ඕන කිව්වහම ඒක නිසා අරමුණින්දජී වගේ බුද්ධ학ම ඕස්ට්‍රේලියා ඇමරිකාට හඳුනා දීපු මිනිස්සෙක් කියනවා කවදානම් ඇමරිකන් කාර්යයා මේ කෙලස් නැති කිරීම සඳහා දුක් නැති කිරීම සඳහා ආදර්ශයෙන් බුද්ධ학ම කරයිද කියලා පේන තෙක් අහලේ ලකුණක් නැහැ කියලා. ඒ මිනිස්සයා බුද්ධ학ම කරන්නේ ලෙඩසුව කරන්නේ. බුද්ධ학ම කරන්නේ සුව සේවාවක් සඳහා. ඒ නිසා ඒකට කියන්නේ ඇමරිකන් බිස්නස් බුද්දිසම් කියලා. ලංකාවේ තේදෙලම තමයි. භවනා කරුවට පස්සේ හම්බෙන ප්‍රතිඵල මොකක්ද කියලා තමයි ඉස්සල්ලා අහන්නේ. ඉතින් ඒකෙන්ම පේන තියෙනවා කාම ඡන්දේ කියන එක ගොජ්ජ දාන හැටි. ඉතින් අපිට කවදද පුළුවන් වෙන්නේ බුදුජාණන් වහන්සේ මේක අත්හදා බලලා ඕපනයික වශයෙන් මේ පච්චත්ත වේදිතබ්බ වශයෙන් සඳහන් කරලා තිනවා ඒක පිළිබඳව පොඩ්ඩක් ශ්‍රද්ධාව ආයෝජනය කරලා ඒ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් කළ මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලනකොට ඔබට ප්‍රතිඵල ලැබුණොත් ඒක අධිමුඛයේ දිගේ ඔබ මෙහෙවයි. නමුත් ඒ ප්‍රතිඵල ලැබෙන තෙක් ඒ කරන ආයෝජනයට අපි කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඉතින් උංගව දෙනෙක් මේ ධර්ම ගෞරවය গুপ্ত කරගෙන තියෙනවා. ගූඪ කරගෙන තියෙනවා. එහෙම දිඤ්ඤම් ක්‍රමයට හම්බ කරන්න බෑ. අපිට අත්පිට මේ ප්‍රතිඵල පෙන්වෙන්නේ නැත්නම් අපි මේක කරන්න කැමති නැහැ. ඒක නිසා ඒ ඉල්ලුම සැපමිනීතිය දැඩිශේ ක්‍රියාත්මක වෙන තරුණ වයසේදී භාවනාවට පෙළවෙනවා හරි අඩුයි. මොකද ඒ විලා පාඩම් කරන්න තියෙනවා කෙල්ලෙකුට කොල්ලෙක් හොයා ගන්න තියෙනවා කොල්ලෙකුට කෙල්ලෙක් හොයන්න බර වැඩ. ඒ වෙලාවේදී භාවනා කරනවා කිව්වම ඒක පේන්නේ නැහැ. 40 බණ පිරුණාට පස්සේ නම් 60 පිටලා හොට බිම එනකොට නම් ඉතින් එනවා පන්තල්. ආවට මොකද එතකොට අර අවශ්‍ය කරන ඒ ඔදේ නෑ දැන් මටත් 60 පැනලා තියෙනවා. ඒ ඔදේ නෑ. ඒ ඔදේ තිබුණත් තරුණයෝ කියන්නේ දැන් කරන දෙයක් නැති හින්දා පන්තල් යනවා. ඒකට කුසල ඡන්දේ කියන්නේ නැහැ. ඒකට කියන්නේ ඉතින් ඒවලු දැන් කරන්න දෙයක් නැති ඉඳ පන්තල් යනවා කියලා. ඒක නිසා මේ බලා අපි මේ විදිහට කියමු සුද්ධ සද්ධාවෙන් කරනවා මේක අන්ධ භක්තියෙන් කරනවා කියනකොත් මේක නෑ. ඒ වගේම මේ කරන දෙයට මට මේ තරම් ප්‍රතිඵල ඕනෑ කියන හෙට්ටුවකුත් නෑ. ඒ කරන කෙනා මේ කටයුත්ත කරන්නේ මගෙන් යථාභෝධය ඇතිවීම පිණිස මම කියන්නේ කවුද කියලා දැන ගැනීම පිණිස කෙලෙස් නැති කිරීම පිණිස කළ යුතු දේ කිසියම් වාද විවාදකින් තොරව 100ක් පුළුවන් මම සම්පාදනය කරනවා හැබැයි මම නිතරම මගේ චිත්ත සත්‍ය අරස කරනවා ප්‍රතිඵල අපේක්ෂා නොකරන මේ දෙක අතර තියෙන හිස්තනේ පුදුමාකාර සාන්තියක් තියෙනවා පුදුමාකාර ආතතිය නැති කරන ගතියක් තියෙනවා පුදුමාකාර අසහනය දුරු කරන ගතියක් තියෙන්නේ. ඉතින් මේ தত্ত্বය භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි සංකල්ප වලින් කරන්න ඕන එක. සම්මාදිටියෙන් කරන්න ඕන එක. යෝත්සමංස්කාරයෙන් කරන්න ඕන එක. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරලා තිනවා සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා මේ මනුෂයාට තියෙන ප්‍රශ්නේ සංකල්ප රාගය මේ මම මට මේ දෙයට මම මේක තමයි මගේ මන මේක තමයි මගේ pet idea එක කියලා. ඉතින් ඒක පිටිපස්සේ දුවනවා. මේකෙන් හරියක් වෙයිද නැද්ද කොහොමද මම මේකටපත් උනේ කියලා බලන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා යම අමාරුකට වැටෙනොත් හිතනවා අමාරුවට වැටෙන්න හේතුව මේ පරිසරයේ හිටපු මිනිස්සගේ දෝෂේ. එහෙම නැත්නම් මම මේ කාමීත්‍යාචාරයට වැටෙන්නේ මම කාම වස්තුවක් මාව කුප්පගත්තා. මාව අවශ්‍ය ගත්තා. එහෙම නැත්නම් මේ හොරකමකට හේතුනේ ඒ වටින වස්තුවක් අයිතිකාරකත්වය තිබ්බා. මේ নানা ප්‍රකාරයට අපි අර බාහිර ලෝකේ සකස් කරන්න හදනවා සදාචාරාත්මකව නමුත් ਸਰවචන් සඳහන් කරනවා තිත්තේව චිත්‍රානි සතේව ලෝකේ ලෝකේ තියෙන ඔය විචිත්‍ර දේවල් එහෙම තිබිච්චාවයි අතෙත්ත දීරෝ ඊ타මත්ම ධීර පුද්ගලයා අතෙත්ත දීරෝ විනේති චන්දං තමන්ගේ සංකල්ප සංකල්ප රාගය එහෙම නැත්නම් මේ චන්ද රාගය පිළිබඳව විනේනේ කරනවා ඒක හදාගත්ත දවසේ ওই බාහිරින් තමන් කිපෙන්න තියෙන ගති කුප්පන ගති අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අජෝසනයක් අර දකින දකින ෘචි අනුව අල්ලබදා ගන්න ගතිය පක්ෂග්‍රාහී වෙන ගතියක් නැති වුණාට පස්සේ මේ මිනිසයා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියන අර ගැඹුරු ධර්මය ඇඟට නොදැනි ක්‍රියාත්මක කෙනෙක් කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒ දේ හිතෙනවද කාට හරි මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් දෙන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. පවතින අධ්‍යාත්ම ක්‍රමේ තියෙන්නේම අනිත් පන්තින අනිත්‍ය කරට වැඩිය ඉක්මංගල පළවෙනිය බයම්. මේ තෑග්ග දෙනවා. පෙරදුනොත් මේ දඬුවම දෙනවයි කියලා මම දැන අද ඉන්න දෙමව්පියෝ මේ දරුවන්ට කරලා තියෙන මේ දේ දිහා බලනකොට ඒ දරුවෝ සින්දු කියනවා මට දෙන්න මගේ පුංචි කාලේ අම්මේ තාත්තේ නෙමෙයි නංගියේ මල්ලියේ. මොකද අම්මලා තාත්තලා ගාව නෑ ඒක දැන්. නංගිලා මැනිලා ගාව විතරයි තියෙන්නේ මේ පුංචි කාලේ සුන්දර බෙහෙටපු ඡායලේ. දැන් පහේ පන්තියේ ශිස්සත් එකට ලංකාව වගේ රටක ඒ දරුවෝ මෙහෙවන මෙහෙවිල්ල දිහා බලනකොට පේල්ුනේ පේල් වුණොත් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඉවරයි කියලා කියන්නේ අම්මයි තාත්තගේ මානසිකත්වය ඉවරයි. දරුවට නම් ගාණක් නැහැ. ඒ සමහර තැන්වල මේ පහේ ශිස්සත්වයේට ටියුෂන් පන්තියේ පළවෙනි පෙළ අල්ලන්න. අම්මයි තාත්තයි ගිහලා හිටගෙන ඉන්නලු මුළු රැයම. ළමයා එනකොට සීට් එක දීලා අයින් කරලා මේ ටියුෂන් මාස්ටර්ගේ හොන්තම අධ්‍යාපනය ගන්න අර ස්පිරිතාලේ ගිහිල්ලා අපි නම්බර තියාගෙන ඉන්නේ අර ඉස්සර OPD එකේ ආන්නේ වගේ කරනවා. ඉතින් මේ තරංකාරී ලෝකෙකට ගියාට පස්සේ ඒ කියන්නේ නැතුවත් හොඳ නෑ මම කියන්නම් මේ දරුවට ඉතුරු වෙන්නේ එකයි අම්මට තාත්තට වෛර කරන එක විතරයි. අද ඉන්න දරුවන්ගෙන් ඇමරිකාවේ නම් ගන්න බ දෙයක් නැහැ. ඒ මිනිස්සුયો ඒ දරුවන්ගේ වැඩේ ප්‍රධානම වැඩේ මේ අපේ මේ සුන්දර ජීවිතේ මේ විදිහට හසුරුවන එක නිසා නයිසර්ගයෙන්ම දෙමාපියෝගේ පිළිබඳ වෛරයක් ඇති වෙලා තියෙනවා. මේක තව ඩිංගිත්තක් මම එහාට ගෙනියන්නම්. මේ චන්දරාගෙටම කිරීම හදන්නේ මෙතෙන් ආපු නිසා. මං ගිය පාර ඔය නිව්සීලන්ත ගියාට පස්සේ මම දැකලා නැහැ යෝගේ මගේ අර යාළුවෙක් සංවිධානය කරපු නිසා මම ගියා දලයි ලාමතුමට අහුම්කම් දෙන්න. ගියාට පස්සේ ප්‍රශ්න සාකච්ඡාකදී කියනවා ඉස්සරහට අර වගේ මුර්ග යුද්ධේන එකක් නෑ සමහරට ඔය මේසෙ ඔක්කොම සාකච්ඡා කරලා කිවිසුම් කරලා යුද්ධ නම් නැති වෙන්න ඉඩ තියෙනවා නමුත් සමාජයේ පවතිනා වූ සාමය වෙනුවෙන් සමාජයේ පවතිනා වූ පෞලක පවතිනා වූ සමාදානය වෙනුවෙන් පුරුෂයා තුල තිබුණු වගකීම් භාරය ස්ත්‍රියාවට මාරු වෙලා තියෙන බව ස්ත්‍රියාව නම් දැනගන්න වෙයි කියලා තියෙනවා ඉස්සරහට ඒකල නොකිය කිව්වා දරුවන්ගේ වෛරය ඉස්සලා තාත්තට ගියේ. පසුගිය අවුරුදු 30 ඇතුළත ඒක අම්මයි දිහාට හැරිලා තියෙනවා. කොහොම වුණාද කියන්න දන්නේ. ඒක නිසා පවුලේ සමගිය අවශ්‍ය නම් කාට හරි ඉස්සලා යතුරු තිබෙන තාත්තතේ දැන් අම්මා අතේ තියෙනවා. ගොඩාක් ඉවසන්න පුරුදු වෙන්නේ කිව්වා. එතකොට අපිට මේ ලෝකයේ තියෙන තද බල නපුර අයින් කරගෙන යම් ප්‍රමාණයකට එදිනදා දරාගත හැකි දුකකින් බේර ගන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක නිසා අපි අධ්‍යාපන ක්‍රමයක් මාර්ගයේ මේ වගේ දෙයක් ඔබට කරන්න පුළුවන් උපරිමේ කරපන් ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපයි කියන ධර්මයේ දෙන්න ගත්තොත් ප්‍රශ්නයක් එනවා එවැනි දෙයක් සඳහා කිරීමට මෙහෙයුම කොහෙන්ද එන්නේ කියන ප්‍රතිඵලේ තියෙනවනම් මෙහෙයුම එතනම තියෙනවා මෙහෙයුමක් එන්නේ නැහැ ඉතින් ඒක නිසා අපිට කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ මුළු ලෝකෙ බුද්ධ ආගමට කියන්නේ කවදාකවත් හිතා ගන්න බෑ මේ ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් මේ සත්‍ය අවබෝධ කරන්නයි කියලා. උඟ දෙනෙක් කියන්නේ ප්‍රතිඵල අපේක්ෂාව හරහා. ඉතින් සාමාන්‍ය ලෝකයේ දැනුම හැටියට බලන ප්‍රතිඵල අපේක්ෂා කිරීම කිරීම කියන්නේ අහිංසක වැඩක්. ඒකේ පේන්නේ නැහැ ওই බරපතල සාහසික ගතිය. නමුත් සරෝජන්ජ මෙතන පෙන්ලා දීලා තිනවා ඒ ඒ විදිහට ඡන්දයක් ඡන්ද රාගයක් ඇති කරගත්තොත් ඒ මිනිස්සයා පැත්තක් ගන්නේ අජෝතනයකට බහින්නේ ගෙවැදීමකට කරන්නේ නැතිකට යන්නේ ප්‍රතිඵල අධික කර ගැනීම ආසාවෙන්. ඊට පස්සේ අධික වෙච්ච ප්‍රතිඵල බදා ගන්නවා. බදාගත්තට පස්සේ ආරක්ෂා ප්‍රශ්නේ ආපු ගමන් ඒ මිනිසයා කැත්තක් පොල්ලක් අතර ගන්නවා, තුවක්කුවක් පිස්තෝලයක් අතර ගන්නවා, රණ්ඩුවට විවාදයට යනවා කියන එක කොයි වෙලාවද කියන්න බෑ. නමුත් මේ පවතින ක්‍රමයේ හැටියට අපිට ප්‍රායෝගිකව කියලා දෙන්න පුළුවන් වෙන්නේ මේක හිතාගන්න එපා මේ වගේ ගැඹුරක් අපිට ඔක්කොටම පන්තියකට උගන්වන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට දැනගන්න පුළුවන් මේ ලෝකයේ තියෙන මේ විෂමතාවය හරහා Tamanට අඩු ගානේ Tamanගේ හිතේ මේ පිරිච්ච ගතියක් සම්පත්‍ති කර ගතියක් ඇති වෙන්න නම් මේ අපේ හිතේ විඥානයේ විසින් දෙක දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි කියන මේ द्वේතාවය මේක තියෙන තාක්කල් කවදාකවත් අසහනෙන් නම් තොර වෙන්න බෑ. මේක තියෙන තාක්කල් කවදාකවත් මානසික ආතතියෙන් නම් තොර වෙන්න බෑ. අපිට කවදාහෝ මේ දෙකම සමදේ බැදීම කියන එකට තමයි බුදුරජාන් වහන්සේ අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙනවයි කියලා කියන්නේ. ඒකටමයි මධ්‍යම ප්‍රතිපදා කියලා කියන්නේ. ඒකටමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ. ඒක නිසා භාවනා කරනකොට හෝ වේවා ජීඳා ජීවිතය ගත කරනකොට වේවා පැති දෙක අන්ත දෙක දෙකම පිළිබඳ හොඳ අවබෝධයක් අවශ්‍යයි. හොඳ පැත්ත පිළිබඳවත් අවබෝධයක් අවශ්‍යයි. නරක පිළිබඳවත් අවබෝධයක් අවශ්‍යයි. ඒ දෙක දැනීම හරහා තමයි අපිට මධ්‍ය ප්‍රතිපදාවට යන්න පුළුවන්. නමුත් අපි පූර්ව නිගමන සහිතනම් එnde ඉස්සලම මේ මනුස්සයා හොඳයි නරකයි කියලා වෙන් කරන ගතිය තියෙනවනම් අපේ හිත අනිවාර්යයෙන්ම දෙන විනිශ්චය පක්ෂග්‍රාහී. අන්නේ විපක්ෂග්‍රාහී විනිශ්චයට හම්බ වෙන ආදීනවයක් වශයෙන් තමයි අපිට මානසික ආත තියෙන්නේ. ඒක නිසා අපිට සියලු දෙනා පිළිබඳව සමසිතින් හිතර කරන එක ඇත්තටම හරි අමාරුයි හිතා ගන්න අමාරුයි. නමුත් භාවනා කරන කෙනාවත් අඩු ගානේ නැත්තම් භාවනා කරන වෙලාවටවත් අඩු ගානේ ඔක්කොමලා අතර සමතුලිත සම තත්වයකට සම ජීවිකතාවය කියලා මේක ਸਰවචනන්සේ යෝජනා කරලා තියෙන්නේ. මේ සමාජිකතාවකින් තොරව මම ආරයට වැඩිය උසස්. මම ආරයට වැඩිය පහත් කියන මේ වෙනස බුදුජනනාසේ කියනවා සුතමේ ඥානය සම්බන්ධයෙන් මේ වෙනස තියෙනවා මම ආරයට වැඩිය දන්නවා කියනවා යා මන් දන්නේ කියන දැනුම තියෙනවා නම් යෝගාවචරක පැත්තෙන් බලනකොට ඒ සුත්තමේ ඥානය ඇතුව සුත්තමේ ඥානෙ නිසා මම උසස් කිරණං ඒක අසත්පුරුෂයි කියලා කටවත් කට හොදලා බුදුහාමුදුරු දේශනා කරනවා. ධර්ම දේශනා කිරීමේ ධර්ම කතිකත්වයේ මට තියෙන අර කටියට නෑ කියලා යම් වෙලාවක ඒ මහානකරකමක් කරනවා අසත්පුරුෂයි. මට වඩා ශිෂ්‍යෝ ඉන්නවා. අරයට ශිෂ්‍යෝ නැහැ. ඒ නිසා මම උසස් අරය පහත් කියලා හිතනවනම් අසත්පුරුෂයි. මට හොඳට විනය තියෙනවා. අනික් කෙනාට විනය නැහැ. ඒ නිසා මම උසස් අරය පහත් කියලා හිතනවනම් අසත්පුරුෂයි. ඒ වගේ කරුණු 18ක් කියලා කියනවා මට පළවෙනි ධ්‍යානෙ තියෙනවා අනික් කට්ටියට නැහැ. ඒ නිසා මම උසස් කියලා හිතනනම් ධ්‍යාන තිබුණත් අසත්පුරුෂයි. දෙවෙනි ධ්‍යාන තියෙනවා තුන්වෙනි ධ්‍යාන තියෙනවා හතර තියෙනවා පහ තියෙනවා හය තියෙනවා හත තියෙනවා අට තියෙනවා අභිඥා තියෙනවා සේරම දාලා බුදුහාමුදුර කියනවා ඒ කෝකෙන් හරි යම් කිසි කෙනෙක් මේ මම මේ නිසා උසස් අනිත් එක්කන පහත් කියලා හිතලා කටයුතු කරන එක කවදාකවත් ධර්ම මාර්ගයට උදව්වක් වෙන්නේ නැහැ. ඒක කෙලේශයක් ඇති කරන්නේ ඒ නිසා තමන් උසස් වෙන්න ඕනේ. සුත්තමේ ඥානය ඇති කරගන්න ඕනේ, ධර්ම කතිකත්වය ඇති කරන්න ඕනේ, විනය තියෙන්න ඕනේ, ධ්‍යාන මාර්ගත බල තියෙන ඔක්කොම තිබිලත් සියල්ලන් හා සමසේ ගත කරන්න පුළුවන් නම් සියල්ලන් සමග සම විදියට සමජීවකතාවය ගත කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා තුළ එකතු වෙන ඒ එවැනි කෙනකින් ඇති වෙන ඒ ভাইබ්‍රේෂන් එක එයා තුලින් ඇති වෙන මේ ශක්තිය ඒ නිහඬ බණක් වෙනවා. ඒක නිසා සරුවචන් වහන්සේගේ ශාසනයේ සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ පෙර ගත්තොත් මේ කොච්චර ධානා මාර්ගඵල අභිඥා ලැබුවත් දැනගන්න ඇරියොත් ආපත්‍යක් වැරද්දා. Taman ඉන්න ඕනේ සිල් දෙනා හා සමානව ඒක නිසා පෘ탁ජන රහතන් වහන්සේ නමක් ඉන්නවා උපදම්බදායලා. එදා පැවිදි වෙනවා රහත් වෙච්ච සාමණේර කෙනෙක්. ඒ සාමණේරයා ගිහිලා අර පෘ탁ජන රහතමේ භික්ෂුන් වහන්සේට වඳින්න. ආය වෙන මොනවාක්වත් වෙන ಗುಣ සැලකිල්ල මොකක්වත් නැහැ. උඹ අද පැවිදි වුණා නම් සාමාන්‍යයෙන් නම් උපසම්පද වෙච්ච හැමදෙරට වදිනවා. ඒක නිසා ගිහියන්ගේ පැත්තෙන් බලනකොට මේ එක එකාගේ පරේලා අනිත් එක්කනයි ಗುಣ ප්‍රකාශ කරන මේ ගිහි සමාජයත් එක්ක බලනකොට ඒ භික්ෂු සමාජයේ තියෙන දේ මොන තාලෙන්වත් පිළිගන්න හිතා ගන්න බෑ. බුදුචානන්සේ ඇයි මේ වගේ නීතියක් දැම්මේ අර හොඳට ධර්මයේ තියෙන එකනට මුල් තැන දීලා උසස් තැන දුන්නා නම් මිට වැඩිය නරකද කියලා. ඉතින් ඒක ඇත්තටම අර අර අඤ්ඤෝමයා කප්පෝ කරණීයෝ කියන විදිහට මේ කාරණා දන්නේ නැති කෙනා තමන්ගේ හැම ගුණයක්ම වාතයක් කරගන්නවා ලෙඩක් කරගන්නවා පීයක් කරගන්නවා කපා ගන්නවා. ඒ නිසා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා මේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ගුණය වුණත් බබලන්නේ ගුණවන්තයෙක් අතර ගියොත් විතරයි. ගුණය වුණත් අසත්පුරුෂයෙක් අතර ගියොත් දෙපැත්ත කැපෙන කඩුවක් හම්බෙච්ච නාගේ තලිපියක් හම්බෙච්චි වඳුරෙක් වගේ කපා ගන්න. ඒ නිසා ගුණයක් වුණත් බබලන්නේ ගුණවතෙක් අතර ගියාට පස්සේ. ඉතින් ඒ එවැනි දේවල් හිතන්න එපා. මෙයනි භාවනාවකින් තොරව හදා ගන්න පුළුවන් කියලා. ඒ නිසා භාවනා කරන කෙනා හිතා ගන්න ඕනේ අපිට තාම ওই කියන විදිය විශාල දේවල් හම්බෙලා නැහැ. නමුත් අපි මේ යන්නේ බුදුරජාණන්සේ පෙන්නපු ලස්සන දීර්ඝ සමීකරණ හරහා ආපු ක්‍රමයකට යන්නේ. ඒ නිසා බලාපෙක්ෂාවක් නොකර මම මේ මෙතෙක් කල් ආපු ගමන හුදු ධර්ම පූජාවක් වේවා. එහෙම නැත්නම් ඒක ධර්ම ගෞරවයක් වේවා කියලා කල්පනා කරන පටන් අරගත්තොත් ඒ කෙනාට ඉදිරියට යන ධෛර්යය තියෙනවා. ඒ වගේම ඒ මෙතෙක් අවුරුදු 2600ක් ඒ මේ ගැඹුරු ධර්ම අරගෙන එනකොට ඒ රහතන් වහන්සේලා ඒ උත්තමයන් වහන්සේලා පුදුමාකාර විදිහට ඇති ಗುಣ වසංගාගෙන තමයි අවිල තියෙන්නේ. ඒ ඇතිකුණ වසංගාගෙන ජීවත් වෙන්න සම්ප්‍රදාය තියෙන්නේ තේරවාදයේ පමණයි. ඒක විතරක් මතක තියාගන්න. අනිකුත් තියෙන සියලුම සම්ප්‍රදායන් වල නැතිගුණ හොවා දැක්වීම තමයි තියෙන්නේ. ඒකට කියනවා ෂටගතිය කියලා. තේරවාදී ගුණේ තේරවාදී කියලා කියන්නේ ඕකට. සියලු ගුණ තියෙන්න ඕනේ. කිසිම දෙයක් ප්‍රකාශ කරන්නේ ඒක එතන තමයි තියෙන්නේ. ආ නිවන් දකලා නැති වුණාට ඒ මනුස්සයා නිවනේ රසයත් එක්කම තමයි ජීවත් වෙන්නේ. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන ගතිය තියෙනවා. නමුත් කම්පා වෙන්නේ නැති එක හොඳ බව දන්නවා. ආන්නේම කෙනාට තේරෙන පටන් ගන්නවා මේ ආපු පෙරපු මේ පෙළපත මේ පරපුර විනාශ වෙන්නේ නැත්තේ ධර්මතාවයකට. අපිට තියෙන මේ හම්බෙච්ච අවස්ථාවේ පුළුවන් තරම් ඒකට ගැළපෙන යාදෙන ක්‍රමයකට සාසන වෙනුවෙන් කරන්න තියෙන උප්පරිමේ කරන්න. හැබැයි මොනම හේතුවක් නිසාවත් ඵල අපේක්ෂා කරන්න එපා. ඵල අපේක්ෂාවක් ආවත් කනගාටු වෙන්න එපා. නමුත් දැනගන්න මේ තමයි චන්දරාගේ වැඩ කරන හැටි. ඒ නිසා මම මේක දැක ගන්න නම් අයලක තියෙන ඒ අමන ගති, පොළොමල ගති මතුවෙන්න ආරින්න ඕනේ. මතුවුණාට පස්සේ කියලා දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මෙන්න මේව කොහොමද නැති කරගන්නේ කියලා කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ පුද්ගලික අත්දැකීම තමයි නිවන් නොලැබුවාට ඒ රහතන් වහන්සේලා ගාවේ නිවන තුල ඒ ආර්ය වේවාරයේ තිබුණේ මිහිර, ඒ සුවඳ, ඒ සම්මිය දෘෂ්ටි ඇති වෙනකොටම යෝනිසමංසකාරය එනකොටම සම්මා සංකල්ප එනකොට මේ මනසට ලැබෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඇත්තටම ඒක නා ඉදිරියට ගෙනෙන ධෛර්යය වෙන්නේ. ඒක මෙලෝ යකෙකුට තේරෙන්නේ. අනික් පිළිසිතයිනේ මේ මොනවාරි කුට්ටියක් කඩා ගන්න හම්බ වෙනවද කියලානේ. කිසිම කුට්ටියක් නෑ යාට තේරෙන්න පටන් ගන්නවා අදිමොක්කේ හරහා. දැන් මම මෙතෙක් ආයෝජනය කරුවා වගේ දෙයකට ඉස්සරහට යන්න යන්න යන්න මොන දේ ඉදිරියට ආවත් මම පැත්තක් ගන්නෑ. අවිරුද්ධව සිද්ධිය දිහා බලා ඉන්නවා ධර්මානුකූලව. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව මම පැත්තක් ගත්තොත් මට ඒකට වග කියන්නේ ඒක වෙනස් වෙච්ච ගමන් මම ඒකට පීඩා විඳින්න ඒ නිසා බුදුහාමුදුර අපිට දීලා තියෙනවා අජෝසනයක් නොකරනද එහෙම නැත්නම් අබිනිවේෂණයක් නොකරනද සබ්බේ ධම්මානාලං අබිනිවේතාය කියලා. ඒ නිසා ඒක දැනට අමාරුයි. දැනට අපි කොහොමඩක්වත් සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලම පැත්තක් කරගෙන ඉවරයි. නමුත් මේ පැත්තක් ගැනීම යෝගාවචරකමන ගැලපෙන්නේ අඩු ගානේ භාවනා කරන වෙලාවේ, භාවනා මධ්‍යස්ථානක ඉඳද්දී, සතිය පිහිටවපු වෙලාවක, කල්යාණ මිත්‍රයන් අතර ඉන්න වෙලාවේදී සියල්ලන් අතර සමතත්වයේ ඉන්න පටන් අරගත්තොත් ඒක නිකන් මේ ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලි ඇටයක් අනෙක් වැලි ඇටයක් එක්ක ගහපා දෙන්න යන්නේ. අනන්ත වාලුකා ගංගා අනන්ත වාලුකා ජිනා මේ අපේ සහත් භාවයටපත් වෙච්ච හැම රහතන් වහන්සේ නමක්ම කැපිපේට නෙවෙයි උත්සාහ කරේ උන්වහන්සේලා උත්සාහ කරේ තවත් රහතන් වහන්සේලානෝග අතර තවත් කෙනෙක් බවටපත් වෙන්න මිසක් කැපිපෙනීමක් නැහැ. ඒක නිසා මේ ධර්මතාවය දිහා බලනකොට පෙන්නකොට උඟ දෙනෙක් හිතන එක හරි නාස්තික ධර්මයක් කියලා. මේක හරිම උච්ඡේදවාදී ධර්මයක්. මිනිස්සුන්ගේ තියෙන අර ඉදිරි ගමන බාධා කරනවා කියලා. ඉතින් ඒක කියනකොට අපේ ලොකු සංස්කෘතියේ මේ මිනිස්සු සාසනය අඳුරන්නේ නැතුව කතා කරන්නේ. සාසනයේ තියෙන්නේ ඒ ප්‍රතිඵල අපේක්ෂා නොකර කරණ දින උපරිමේ කරන්නේ. ඉතින් ඒක කොච්චර සර්වචනාංශේ මහබෝසතාන් වහන්සේ නමක් විදියට වැඩුවද කියලා කියනවනම් උන්වහන්සේට බුදු වෙන චිත්තක්ෂණයේ හිටු වෙනකොට තිබුණේ මහා කරුණා විතරයි මහා ප්‍රඥා පහළලා තිබුණේ මහා ප්‍රඥා තමයි ඔය මේ ධර්මනි සාඥානයක් වශයෙන් පහළ වෙලා දෙක මේ උදා වුණේ නමුත් මේ මහා කරුණා ගුණය කොච්චර තිබුණාද සමසේ සලකන ගතිය කොච්චර තිබුණාද කියලා කියනවනම් උනාචේ පොළොට අත තිබ්බාම මේ හිට පිට නැති මහා පොළොව කම්පා කරන්න පුළුවන් ඒ තරම් ශක්තියක් තියෙනවා මේ තේරිමකින් බේරමකින් තොරව පිං කරලා හොඳ වැඩ කරලා කුසල් කරලා ඒ නිසා මාරය ඇවිල්ලා තර්ජනය කරනවා ඔබට පොළොව හිමි නැහැ නැගිටපන් කියලා. ඒක දරුවචන්සි භූමි ස්පර්ශ මුද්‍රාවේ මහා පොළොවට අත්තිලා කියනවා මෙතන හිත් පිත් ඇති කිසි කෙනෙක් නෑ ඔක්කොම පැනලා දුවලා ඉවරයි දැන් ඉතුරුලා තියෙන හිත් පිත් නැති මහා පොළොව විතරයි මේ මහා පොළොව ගන්න මම මේ බුද්ධානුස මේ මහා බෝසතාණන් වහන්සේ නමක් විදිහට පාරමිතා පුරනකොට මං කඳුළු විතරක් කල් ඇති මේකේ මහා සාගරයට වැඩියි මම ලේ හැලලා ඇති මහා සාගරයට වැඩිය. මගේ යට ටික ඇතුළොත් වේබහර පර්වතයට වැඩි වැඩි. ඒ නිසා මේ මහ පොළොව විතරයි මේක දන්නේ කියලා අත තියනකොට මහ පොළොවත් හෙල්ලෙනවා. ඒ නිසා ඒ බලාපේක්ෂාවකින් තොරව ප්‍රති කරන්න තියෙන දේ කරන මනුස්සයා දඟලන්න ඕන හිතන්න විතරයි ඕන කරන්නේ. ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ තරමටම පටිච්චසමුපාදයට යන්න පුළුවන් වෙනවා නැවතත් කියනවා. මේ කාරණා අහගෙන ඉන්නකොට තමයි බය හිතෙන වෙලාවකුත් වෙනවර කවුද ලියලා තියෙන විදිහට ඇහෙන්න අමාරු කියන වගේ තේරෙනා වගේ කියලා. නමුත් සමහරලාට අහගෙන ඉන්නකොට රසයකුත් තේනවා මේක මොකද්ද තියෙනවා කියලා. නමුත් මේ දේ බුද්ධියට සිද්ධ වෙන්නේ තමයි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒ භාවනා මාර්ගය යනකොට තමයි. ධර්ම කරුණ වශයෙන් නම් හරි ගැඹුරක් ලුකාක් සමීකරණ කටපාඩම් කරන්න ඕන බවක් පේන්න තියෙනවා. නමුත් මේ සතිය කියන චෛතසිකයේ තුල ඵලාපේක්ෂා නොකර උපරිම සතියෙන් කටයුතු කිරීම පිළිබඳව ගුණේ පිළිట్లా තියෙනවා. ඒ නිසා යම් කෙනෙක් සතිපට්ඨානේ වඩනවා නම් ඒ සතිපට්ඨානේ වඩන කෙනාට අර සත සම්ප්‍රදාන් වීර්යය ඉබේම පෑදිලා එනවා. ඒක නිසා ඒ කෙනා අනේ මම මේවා දන්නේ නැහැ මම මේවා කොහොමද හසුරව ගන්න කියන සැකයක් උපදවන්න නෙවෙයි මේ කාරණා ඉදිරිපත් කරන්නේ මේ සති ධර්මය සතික්වාම් බික්වේ ධබ්බත්තිකං වදාමි කියලා සරුවත් සංසේ සඳහන් කරනවා සතිය මානි සෑමතැනී අපේක්ෂා කළ යුතුයි ඒක සියලු කාරක සාධක ඇමතිවරෙක් වාගේ තමන්ට අවශ්‍ය කරන දේවල් සපයලා දෙනවා සිද්ධ වෙන්නේ මේ ක්‍රමයට තමන් දෙයක් ඉදිරිපත් වෙච්චහම පක්ෂයක් ගන්න නැතුව මදහත්ව සලකා බලන්න පුළුවන් ගතිය නිසා මෙතෙක් කල ජීවිතයේ ඇති කරගෙන තිබුණේ අසහනකාරී තත්ත්ව එහෙම නැත්නම් ආතතිගත තත්ත්ව ඇති උනේ මේක නිසායි නැති කරන්නේ මේක නිසායි මේ කතා කරන්නේ මගේ අත්දැකීමෙන් කියලා තමන්ටම තමන්ගේ සාක්කර ගන්න පුළුවන් වෙච්ච දවසේ තමයි තේරෙන්නේ මේ අවුරුදු 2600ක් ගියාට බුද්ධ ආගම පිලුණු වෙලා නැහැ මලකඩ කාලත් නැහැ ඒ තමන්ගේ නියම ආකල්පය හදාගත්තට පස්සේ අර මෙතෙක් කල තමන් කරගෙන ආපු භාවනාවේ ලැබෙන අත්දැකීමත් ආධාර උපකාර කරන්න පටන් ගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි මේ රහස මේ කියන දේවල් අපි ගියාත්මවල බුද්ධ ආගම කෙරුවත් අහු වෙලා නැහැ දැන් තමයි මේවා ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නෙ. ඒ නිසා දැන් යෝගය හොඳයි කියලා දහිතේ මන්ත වෙලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ මිනිස්යාගේ පපු පපුව තුල විතරයි අපේ මේ ධර්මිතියේ. රුවන්වැලි සායවත් මොකද්ද කියනවා ලාහක් පමණ 13 වංශලා තියෙනවා ඒකේවත් මේ මොනම ස්ථානයකවත් නෙමෙයි තියෙන ධර්මයේ තියෙන භාවනා කරන මනුස්සයගේ පපුවේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ සාසනයකට ධර්මයට ඒ වගේ ලායදී කටේ උරදී කටයුතු කළ යුතු අවස්ථාවක අපේ චිත්තසංතානෙ පුළුවන් තරම් ඒක සඳහාම අප කරලා කැප කරලා ඊට වැඩිය අද හැකිතා දුරට මේ ඡන්ද රාගය කියන නැත්නම් කාම ඡන්දේ කියන යබ්බැහියට ඉබේ රාගයට කර්මයට අදිනවා වෙනුවට කුසල ඡන්දය කුසල ඡන්දේ මාර්ගයෙන් මේ කාම ඡන්දේ ඡන්ද රාගය දුරු කර ගන්න පුළුවන් වෙනවනේ එවැනි දෙයක් සඳහා ගත යුතු ප්‍රීම අනුග්‍රහය ප්‍රීම සහයෝගය දැක්වීම තමයි අපි මේ බණ ඇහිීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ශීලයක් රැකීමෙන් සමත විදර්ශනා භාවනා කිරීමෙන් කරන්නේ. ඒ නිසා එවැනි දේවල් තවදුරටත් ධෛර්යයෙන් ශක්තියෙන් යුතුව කරගෙන යාම සඳහාද මේ ධර්ම දේශනාවේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඈ ප්‍රශ්නය. ඔය ඉදිරියට කළ බලන්න ඊට පස්සේ මට ඒකට විනිශ්චය කරන්න පුළුවන්. තේරවාදී අයියලා නෑ. මුදුන නෑ, ගරු නෑ, අයියෙක් නෑ. කොහොම සමානයි. කිසිම හේතුවක් නිසා කිසිම කෙනෙක් ඔලු උස්සන්න අඟ උස්සන්න යන්නේ නෑ. අඟ උස්සන්න ගියා නම් ඒකෙම දැනගන්න ඕනේ අසත්පුරුෂකම අයින්ම අයින් කරලා දාන්න. ඔක්කොම ගංගා නංගගේ වැලි තලාව වගේ ඔක්කොම සමසේ එකට යෙදී කටයුතු කරනවා නම් ඒකේ දැනෙන ගතියට බුදුරජාණන් සඳහන් කරන්නේ ඥාතියින් පිරිසක් අතට ගියා වගේ දැනේ කියලා තියෙනවා. ඔබට තේරෙයි මේ මනුස්සයා මට බයක් ඒ මනුස්සයා මට මයදී හොරකම් කරයි නැහැ. කවුරු ළඟට ගියත් තේරවාද ශාසනය කටයුතු කරන ඕනම කෙනෙක් කාට ගියාම ඥාති පිරිසක් අතට ගියා වගේ. ඒගොල්ලෝ මට අරසාව දෙයි, ඒගොල්ලෝ මට කැමැටික හොයයි, ඒගොල්ලෝ මගේ ඔක්කොම බලයි කියන හැඟීම මිස කවදාකවත් ඔය ලෝකෙ පෙන්වන්න හදන බය, චකිතය, මුරුක සංවසර තෙමුණට පස්සේ දකින දකින එක යකාව යකින් පේනවා කියනවනේ. අහුවේ නවුනේ දේ ආයුධයක් වශයෙන් පෙන්වනවා කියනවනේ. ඒකෙන් ගහගෙන මරා ගන්නවයි කියනවනේ. ඒ නිසා මේ තේරවාද අදහස් තේරුම් ගන්නකොට නිවන් දැක්කුවේ තමයි. යන ඕන තැනක තේරෙන්නේ මේ දන්න විරසක් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් මේ පිටතැනකට ගියා කියලා විදේශයකට ගෙනවයි කියලා කාදාකත් හැකියාවක් නැහැ. හැම තැනම දේශේ. හැම තැනම ඉන්නේ ඥාතියි. අනිත් එක හේ ඒ විදිහට කල්පනා කරන්න පටන් ගත්තට පස්සේ මේ සතා සරුපයාගෙමුත් ගහේ කොළෙමුත් ඍතුෙමුත් බුද්ධම අනුග්‍රහයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් গুপ্ত නෙවෙයි. පටිච්චසමුප්පාදයේ දන්න මනුස්සයාට ඒ පටිච්චසමුප්පාදයේ උපරිම ලාභය ලබන්න පුළුවන්. නෑ මමත් අයියා මට කරන්න පුළුවන් කියලා කෙවිත අතර ගත්තොත් අඟ උස්සන්න ගියොත් හැම තැනම ගැටුම්. මොහොතේ ලබාගන්න ලබාගත්තට පස්සේ මොහොතේ පිළිබඳ මේ ඇතුණා කවදාවත් තමන් දුක් විඳින්න කියලා කියන්නේ හිතෙන්නේ කොහොමද? නෑ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ආන දෙයියෙක් ඇවිල්ලා ඔබ වහන්සේනේ සතුටෙන්ද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මොනව ලැබුණාටද මිනිස්සු කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මොනවත් ලැබිලා නැත්තම් ඉතින් අපේ ලොක්කටත් අපි මේ රිට්‍රීට් එකේ පස්සේ මොනව අම්බිය ගෙදර ගෙනියන්න මොනව අම්බිය කියලා හිතාන්නේ කරන්නේ. ඊට පස්සේ దేవතාව අහනවා ඔබ වහන්සේ කනගාටු වෙන්න කියලා. මම මොනව නැති වුණාද කියලා අහනවා. කිංචීතයිසෝ මොනවක් නැතිලා නැහැ. එහෙනම් ඔබ වහන්සේ සතුටෙත් නැහැ කනගාටු ඒක තමයි ටිකක් කිට්ටුවෙන් යන උත්තරේ කියනවා. නිකන් මූණට කරගෙන වගේ හිටියට සතුටකුත් නැහැ කනගාටුකුත් නැහැ. වෙන ඕනේ බිස්නස් එකක් කරොත් අපි ගෙදර ගෙනියන්නේ මොනවද කියන එක නේ ප්‍රශ්නේ. මේකෙදි විතරක් නෑ මොනම වෙනසක්වත් වෙලා නැත්තම් ටෝල් භාන හරිෂෝක් මම අර ධම්මිකාම්දුර හම්බුණා අවුරුදු 20ක විතර පස්සේ. හම්බුණාට පස්සේ කිව්වා මට උගන්වපු ගුරුවරු මට බණිනවා. සාසනේ. ඔබට මොනවා උගන්වන්නවත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ තකතිරුකම තකතිරුකමයි කියලා. ඉතින් මම ධම්මිකාම්දුරන් පස්සේ කිව්වොත් කියලා টොප් කිව්වා. කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ තියෙන විදිහටමයි. මේ සතියේ ඉන්නකොට ඕ මොන්නම දෙයක්වත් නැහැ. අපි ඔය හිතන විදිය ඔය කිලින්ම දිවි ලෝකයටයි දිබ්බ චක්ක පහළ වෙයි. සෝ අරක මේ මැජික් මේ දිබ් මොනවාද මේ. එකේ මොන දෙයක්වත් වෙන්නේ නැහැ. එම්ම සමහරලාට යුනිවර්සිටි යාළුවෝ ඇවිල්ලා උඩ ඉඳලා පල්ලෙහාට බලනවා මගේ දිහා අන් ඇවිල්ලා තියනවාද අටේ මේ කියලා. ඉතින් හොරෙන් අහනවා මේ මොනවා ටිකක් මේ පැත්තකට කරලා ගන්න පුළුවන් ක්‍රිස්ටලයිස් වෙච්ච මොනවා හරි තියනවාද කියලා. මම කියන උඹලගේ තිබුණත් මයි ළඟ නැහැ උඹලා ඉතිකල් ඕ ටයිම් කර කර හම්බ කරපුවා උඹලගේ ඇති මොනවා හරි මයි ළඟ මොනවත් නැහැ හරි ජොලි හැමදාම මේ අද ඉස්කෝලේ ගිය ළමෙක් වගේ හැමදාම ඉගෙන ගන්න කිසිම දවසක හිතෙන්නේ මම දන්නවයි කියලා හෝ මට පුළුවන් කියලා ඔය හිතුණා නම් මම දන්නවා ඒ නැති වැඩේ කෙලවන මගේ වචන කියන්නේ කෙලවුණා කියලා වෙන්න දෙන්නේ නැහැ. මම කිසිම දවසක් කියලා වෙන්න දෙන්නේ නැහැ. මම නිතරම මන්නමට හැම කෙනෙක්ගේම ආධාර උපකාර මේ අහවාද අනුශාසනා ඒ වගේම ආදා මේ අනුකම්පාව කොතනකදී හරි කැඩුනා නම් පෙකෙන වෙලා කඩාගත්තා වගේ තමයි. මේ සතා සරුපයාගෙමුත් අනුකම්පාව නේ. ඒකයි බුදුහාමුදුරු තමන්ගේ ඕරස පුත්‍රයාට කිව්වේ උදේ පාන්දර වැලි ගොඩක් අහසට දාලා මට මේ වැලියට ගානට මට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්ව නැත්නම් රාහුල කුමාරට කියන්න දුන්නේ මගේ තාත්තා තමයි බුදුහාමුදුරුවෝ. මගේ උපාධ්‍යයන තමයි සාරිපුත්ත හාමුදුරුවෝ. මට කතා කරන්න එන්න මම කියනවා ලොක්කට කියලා කිව්වනම් එහෙම. ඒකනේ එන්නේ එකකටවත් තිබෙන එන්නකොටම කටලා දැම මොන්නම තනපත් නෑ නිහතමානී වෙයක් කියලා. ඒක තමයි දුන්නේ පුතාට දෙන දෑවැද්දට දුන්නේ. ඒ නිසා ඒකට ගියාම මම කියන්නේ නිවන් ලබන්න ඕනේ මේ මේ සන්දර්භයේ තේරුම් ගත්ත දවසේ. මේ සම්මා සංකප්පේ තේරුම් ගත්ත දවසේ මේ යෝර්චමස්කාරේ තේරුම් ගත්ත දවසේ මේ සම්මාදිට්ඨිය ආපු දවසේ තවත් නිවනක් මොකටේ? මේ ලෝකයා විඳින විඳවිල්ලත් එක්ක බලනකොට සෑහලිව ගත කරන එකයි මදයි. එන මොකක්වත් නැහැ. විහාර මොකක්වත් ඇත්තෙත් නැහැ. ඒ මේ බුදුරජාණන් කාලකාරාම සූත්‍රයේ සඳහන් කර තියෙනවා උඹට ওই පේන දෙයට එහා දැකිය යුත්තකුත් නැහැ. විශේෂ දෙයක්වත් නැහැ ඔච්චරම තමයි. වෙන මොනවත් නැහැ. ඕක ගැන වෙන හිතන්න යන්න එපා. දට්ටාරන්න මංචති දට්ටබ්බන්න මංචති ඔය පේන දේ ඔච්චරයි. ඕක ගැන කල්පනා කරන්න යනවා කියන්නේ කෙලෙස්. මොන දෙයක්වත් නැත්තේ. ඉතින් අන්නේ මේ සත්‍යයට මොන දෙන්න භාවනා කරලා විතරක් බෑ. ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්පත් හැදෙන්න ඕනේ. ඒව තිබලත් බෑ භාවනා කරන්නත් ඕනේ. ඒ නිසා මේ කරන ආයෝජනය බොහොම වටිනවා. අපි ඉතින් සීල දිනාට පින් පැමිණීමේ මේ වගේ වැඩවල සම්බන්ධ වෙච්ච සංවිධානය කරපු පෙනීන පෙනී උදව් කරපු සීල දිනාට පින්වත් වේවා කියන අදහසින්